සරණ සහිත පංචශීල සමාදානය මාර්ග ඵල නිවන් පිණිස හේතු වේවා සත්‍යනාම භගවතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සත්‍යාවියෝ මට්ඨෝ තයමානෝ මත්තකේ සක්කාය දිට්ඨි පහනාය सतो भिक्खु परिभजेति दक्षुणाभ्यासी श्रद्धा संपन्न कार्मिक विमुक्तनी මේ පින්වත් සියලු දෙනා දැන් මේ සෝදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ අධිකරී අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් විගත් ශ්‍රවණය කරන්ට. ඒ නිසා හැම දිනම බොහෝ මෝහනාවෙන් ඕමෝනේ කමින් මේ මොහොතදී මේ දේශනාව ශ්‍රවණය කරන්නට ඕනේ. පින්වතුනි මේ සද්ධර්මය අවබෝධයෙන් ලැබුණ නිසා මේ දුක් සහගත සසර ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් අපි හැමදෙනාම බොහෝ කාලයක ඉඳලා එනවා තිබුණා සැරසෙනවා ඉතින් මේ දුක් සහගත සසර ගමන නිමා කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ සත්‍යධර්මයේ අවබෝධය ලබා ගැනීම තුලින් ඒ නිසායි අපි මේ ධර්මයේ මනාව ඇසිය යුත්තේ ශ්‍රවණය කට යුත්තේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක්තරා අවස්ථාවකදී හිමාලය තියෙන මහා පර්වත අතර විශාල පර්වතය තමයි වේපුල්ල පර්වතය. ඒ වේපුල්ල පර්වතය පෙන්නලා මහණෙනි එක කල්පයක් තුල ඒ මෙයට දුවන සරිසරන සත්වයන්ගේ ඒ ඉපදුණු වාරවලදී කෙනා කෙනාගේ සත්‍යංගේ ඇට සැකිලි ටික එකතු කරන්න පුළුවන් වුණා නම් ගොඩ ගන්න පුළුවන් වුණා නම් ඒ ඇට සැකිලි ටික නොනසී පවතිනවා නම් මහන්නේ මේ වේපුල්ල පර්වතයට වඩා මහ විශාල ඇට සැකිලි ගොඩක් ගොඩ ගැහෙනවා එක කාලයකට එතකොට ඒ හැම තැනකම මේ විදිහටම ජීවිතය ජීවත් කරන්න වෙරදරලා උත්සාහවත් වෙලා උත්සාහවත් වෙලා එක එක දේවල් එකතු කරලා ධර්මවල හදලා දේවල් දොරවල් හදලා වුණා මිනිස්සු වුණොත් ආයෙත් එක අතහරිනවා ආයෙත් අතහැරලා ආයෙත් අවතනකින් පටන් ගන්නවා ආයෙත් ওই විදිහටම කරනවා මේකේ අම්බලමින් අම්බලමට යන මේ දුක් සහගත පැවැත්මම පින්වතුනි දුක් සහිතයි ඉතින් අද දවසේදී හරි අපි බුද්ධිමත් වුණොත් මේ සසර ගමන නතර කරගන්න පුළුවන් නවතලන්න පුළුවන් වෙනවා. බුදුරජාණන් වහන්සේ වගේම එක්තරා අවස්ථාවකදී පෙන්වනවා මහණෙනි මුංගට තරම් පමණ ප්‍රමාණය ගල්කට හතක් කරගෙන මහණෙනි නුඹලට මේ හිමාල පර්වතයේ ගල්පට්ට දෙකයි අතරින් මේ කුමක් විශාලයි කියලා හිතවද? භාගතුන් වහන්සේ මේ හිමාල පර්වතයේ මාත්‍ය විශාලයි. මේ මුංගට සතක් වුණු ගල්කට සතේ ගණනකට දෙන්නේ නැහැ කියලා පෙන්වනවා. මාන්නේ වගේ තික්ක සම්පන්න පුද්ගලයෙක්ගේ ගෙවිච්ච දුකම හරියට මේ මහා මේරු පර්වතය වගේ ඉතිරි වෙච්ච දුක විතරක් හරියට මුංගට හතක් පමණ මේ ගල්කට හතර තරම් කියලා දිට්ඨි සම්පන්න වීමේ සෝවාන් ඵලයටපත් වීම වටිනාකම් පෙන්වනවා. එතුණි සෝවාන් ඵලයටපත් වෙනවා කියන ධර්මතාවය කරන්න බැරි අපහසු එකක් නෙවෙයි. නමුත් ඒක සහේතුකව වෙන්න ඕනේ විදිහ තේරුම් ගන්නට ඕනේ. මම කලිනුත් මතක් කළා ඕන ඕන කියලා දෙවුවත් එපා එපා කියලා දෙවුවත් අගෙන්නම් කියලා දෙවන්නේ කියලා නැති නිසා නොලබෙනවා ඕන ඕන කියලා දෙවුවත් එපා කියලා දෙවුවත් ගුරුලෙන් නම් කිව්වන්නේ මේ පැටවෙක් ඉන්න දෙනකගේ කිරි ලැබෙනවා. එතන ස්ථානයේදී ලැබෙන අවස්ථාවේදී නොලැබෙනවා. ඉතින් ධර්මයේ වුණත් එහෙමයි අපි මොනතරම් උත්සාහවත් වුණත් ඊදුණත් ඒ ප්‍රතිපදාව ඒ ධර්මතාවය එතන නිවෙන්නේ නැත්තම් නිවෙන්නේ නැහැ. යම් ප්‍රතිපදාවක උත්සාහවත් වෙනකොට ඒක සහේතුක නම් ඒ තුලින් නිවීම ලබා ගන්න පුළුවන්. ඉතින් මේ පින්වතුන්ට ඒ ජීවිත අවබෝධය ලබා ගන්න උපකාරී වෙන අවබෝධයක් ලබා දෙන්න පුළුවන් සූත්‍රය තමයි මම මාතෘකාවෙන් තිබේ සංයුක්ත නිකාය දේවදූත සූත්‍රයේ දේවතා සංයුත්තේදී එක්තරා දෙවියෙක් භාගතුන් වහන්සේ ළඟට ඇවිල්ලා භාගතුන් වහන්සේට මෙහෙම ප්‍රකාශයක් කරනවා සත්‍යවවමට්ටෝ දයමානෝ මත්තකේ කාමරාග පහනාය සතෝ වික්ඛු පරිපචේ කියලා. දිව්‍ය කියනවා සතින් පහරලක් එක් වගේ හිස දෙවෙන්නෙක් වගේ හැම දෙයක්ම පැත්තකින් තබලා සක් මේ කාමරාගය දුරු කරගන්න උත්සාහවත් වෙනවා නම් හොඳයි කියලා. මොකද මේ දෙවියා පින්තුනි මේ භ්‍රම ලෝකේ උපන්න දීර්ඝාෂ්ක දෙවියෙක්. දැන් පංච ගතියේ දේව කියන ගතිය කිව්වහම චාත මහරජික දිව්‍ය ලෝකේ ඉඳලා බ්‍රහ්ම ලෝක දක්වාම දේව කියන ගණයට ආйти. එතනදී දීල් අල්පායුෂ්ක දේව දීර්ඝායුෂ්ක දේව කියලා ඊට පස්සේ දෙකට බෙදෙනවා. අල්පායුෂ්ක දේව කියලා කියනවා කාම භවය අසුර කරගෙන දෙවියන්ට දීර්ඝායස්ක දේව කියලා කියන බ්‍රහ්ම ලෝක වලින් ආයත. ඉතින් මෙයා මේ බ්‍රහ්ම ලෝකෙන දීර්ඝායස්ක දෙවියෙක්. මෙයාට පෙනෙනවලු හරියට වහින වෙලාවක වතුරකට පැහිබින්දු වැටුනහම වතුර බබුලක් මතුවෙනවා බිඳෙනවා වතුර බබුල මතුවලා බිඳෙන්නේ ඒ වගේ ඒ බ්‍රහ්ම ලෝකයේ ආවශ්‍ය වලට සාපේක්ෂව මේ මනුස්ස ලෝක මිනිස්සුන් ඉපදීමක් වෙනුයි ජීවත් වීමක් පේන්නේ ඉපදෙනවා මරනවා ඉපදෙනවා මරනවා විතරලු පේන්නේ කෙනෙක්. එච්චරට අපිට මේ අවුරුදු 50කට 100ක් කියලා තිබුණාට එතකොට ජාති මරණ, ජාති මරණ ඉපදෙන්න නැති මොකදීම මැරීම කියන තැනකින් විතර විදිහට පේන්නේ. හරි සංවේගයක් ඇතිවෙනවලු මේ මනුස්ස ලෝකෙන්න මනුස්ස දැකලා අනේ කාමරාග කියන මේ කෙලෙස් නිසා මෙච්චර දුක් විඳිනවා මේ කෙලෙසේ නැති කරගත්තොත් සුවසේ මේ වගේ ඒ තැනකට ඇවිල්ලා කොහොම සැහැල්ලුවෙන් පහසුවෙන් ඉන්න පුළුවන් නේද මොනතරම් තනසිල්ලක් පහසුවක් සැපක් තියනවද කියලා කාම ලෝකෙම සත්‍යය කෙරෙහි පුදුම අනුකම්පාවක් මේ දිවියට ඇති වෙනවා ඇති වෙලා තමයි දිවියා ඇවිල්ලා භාගතුන් වහන්සේ ළඟට කියන්නේ ඊකට ඇවිල්ලා කතාව ප්‍රකාශ කරනවා සතින් පහරලක් දෙක් වගේ හිත දෙවෙන්නේක් වගේ කාමරාගය තුරු කර ගැනීම පිණිස සිහියතු හැසිරෙනවා නම් හොඳයි කියලා දෙවිය කිව්වා. ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ ඒ දෙවිය කීපකේ දුස්සහිත බව දැකලා කාමරාගය දුරු කළ බ්‍රහ්ම ලෝක ගියත් සසර ගමන එතනින් අවසන් වෙන්නේ නැහැ. සසර දුක නිමා වෙන්නේ නැහැ. ඒ පුණ්‍ය ශක්තිය, ඒ ධ්‍යාන ශක්තිය ගෙවිලා ඒක ඉවර වෙලා නැවත භූමියේ දුක් සහගත ප්‍රවත්තෙම එන්න පුළුවන් බව දැකලා ඒ කාතාව නිවැරදි කළ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සත්‍යාවිය ඕමට්ටෝ ඩයමානෝ මත්තකේ සක්කාය දිට්ඨි පහනාය සතර වික්ඛු පරිපජේ සතෙන් පහළලත් එක් වගේ හිස දැවෙන්නෙක් වගේ සක්කාය දිට්ඨිය දුරු කර ගැනීම පිණිස සිහියතු හැසිරෙන්න කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. පින්වතුනි එතන කියන ධර්මතාවය ගැන අපි පොඩ්ඩක් මෙනෙහි කරලා බලමු. හොඳට බලන්න. ඔගලන්ට කවුරු හරි කෙනෙක් පිහියකින් හරි යන්නොත් කෙනෙක්කින් හරි යන්නොත් කඩුවකින් හරි කෙටුවොත් ආයුධ පාරක් වැදුනොත් ඔගොල්ලෝ පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න බෙහෙත් ගන්න යන ඉස්සලා මේ පතරම් බල තියෙනවා කබඩ් එක වහලෙන්න ඕනේ කියනවා ඈ නැත්තම් ළමයා පන්තිර ගියා මට අක්කා ළමයා වැරළලා ගෙදරට දාලෙන්න ඕන කියනවාද? ඈ නැත්තම් මේ ගෙදර වතු පිටි දෙකක් බලන්න ඕන කියනවාද? ඔක්කොම පැත්තකින් දාලා අර ආයුධ පාර කාපයකට බෙහෙත් කරගන්න උත්සාහවත් වෙනවානේ. ඇඳගෙන ඉන්න ඇඳුමට ගිනි ගත්තොත්. හිසට ගිනි ගත්තොත් හදිසියේ ඔක්කොම පැත්තකින් දාලා ඒක නිවා ගන්න උත්සාහවත් වෙනවා නේද? තමයි තාරු මල්ලෝ ගෙවල් දොරවල් මොන තරම් දැන් කැමැති ඇති නැතිලා ඇති. නමුත් එකපාරට හදිසිය දුක කාවසොත් මුළු ඇඳුමටම ගෙනගත්තොත් මොකද කරන්නේ? පල්ලවෙන්නම කාරණාව වෙනවා නේද මොකද්ද? ගිනිගත් ගින්න නිවා ගන්න එක, ඇඳුම නිවා ගන්න එක. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්‍ය වියමට ධෛර්යමානව මත ඒ වගේ හරියට ආයුධ පාරක් කෑව ඇඳුමට ගිනිගත් කෙනෙක් වගේ වමනාව ගැන පෙන්වන බලන්න මේ සක්කාය දිට්ඨිය දුරු කරගන්න එච්චර උවමනාවක් උදාගන්නේ කියනවා. එතකොට ඒකෙන් කියනවා මොකද්ද? ගින්න නිවා ගන්න හදනකොට ඔයගොල්ලන්ට අමුතුවෙන් කියන්න ඕනේද? දැන් ගෙවල් දොරවල් දූතරු යානවා ඉඩකඩ මිලමුදල් හොයාගෙන බලන්න එපා. බලන්න නැතුව ගින්න නිවා ගන්න කියන කියන්න ඕනේද? ඕනේ. බුදුරජාණන් වහන්සේ පණිවිඩය දෙනවා අපිට අවධාරණය කරනවා ආයුධ පහර කාපු කෙනෙක් වගේ හිස දැවෙන්නේ ගිනිගත් කෙනෙක් වගේ ඒක නිවා ගන්න උත්සාහවත් වෙන කෙනෙක් වගේ එයා මොනතරම් කිසි දෙයක් නොබල ඒක නිවා ගන්න උත්සාහවත් වෙනවා වගේ ලෝකෙ කිසි දෙයක් නොබල සක්කාය දිට්ඨිය කියන එක දුරු කර ගන්න උත්සාහවත් වෙන සුදුසුයි කියන පැවිදි කියනවා මොකද මේ සසර ස්වභාවය ගත්තාම පින්වතුනි මේ ගෙවල් දොරවල් හදනවා කියන එක සුතම හදනවා කියන කාර්යයක් නෙමෙයි සසරකට සාපේක්ෂව ඕක හැමම රටාවක් මිනිස්සුන් විතරක් නෙමෙයි කිරිසංගල සතුන්ටත් එහෙමයි ඈ ලෝකේ එකම සිද්ධිය ඉතින් මිනිස්සුන්ගේ වෙනස තමයි මේක තේරුම් අරගෙන වීර්යවත් වෙන්න ඕනේ කම ඉතින් ඒ නිසායි හදගෙන ඇඳුම ගැන කවුද කාර්කාප්පේ කරන බලන්න නැතුව ඒකත් උත්සාහතන වගේ සක්කාය දිට්ඨිය කියන එක දුරු කරගන්න උත්සාහවත් වෙන්න කියලා භාගතුන් දේශනා කරවදාලා. පින්වතුනි මේ සක්කාය දිට්ඨිය කියන ධර්මතාවය දුරු කරගන්න පුළුවන් වුණොත් මේ උත්සාහක සසර කමනේ එතනදී හොඳට කාරණාවක් තේරුම් ගන්න අපි ගාව තියෙන බැඳුම් කෙලෙස් ගත්තාම කොටස් 10ක් තිබෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපද පරාමාස කාමරාග පටික රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිච්ඡා කියලා. මෙතනදී දිට්ඨි තුන සංයෝජන තුන කෙලෙසයක් තියෙයි. දිට්ඨි නොවන සංයෝජන විතරක් වෙන කෙලෙසයක් තියෙයි. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන කෙලෙසි දිට්ඨිය ඒ වගේම සංයෝජනයක්. කාම ඉතුරු ධර්මතා හත දික්කින සංයෝජනයක් විතරයි. ඊට පස්සේ මේ දෙකේ වෙනසක් තියෙනවා. දික්ටි සහගත සංයෝජන හැම වෙලාවෙම දර්ශනයකින් භාගට යුතුයි. ප්‍රඥාවෙන්මයි භාගට යුතුයි. මොන තරම් වීර්යයක් තිබුණත් මොන තරම් සීලයක් තිබුණත් සමාධියක් තිබුණත් වීර්යයක් තිබුණත් මේ කේසෙ ගෙවෙන්නේ. ඒක දර්ශනයකින්ම ඒ ඇත්ත ඒ විදිහට අහලා ඒ අහගත්ත එක ඒ විදිහට දැකලා යෝනිසෝමනසිකාරය කළා දැකලම තමයි ඒක හේතු වෙන්නේ. එහෙනම් ඒක කියන දර්ශනයෙන් පහකට යුතු දැකීමෙන් පහකට යුතු කිදස්. ඊට පස්සේ දිට්ටි නොවන කෙලස් ටික ඉතුරු වෙනවා. ඒ දිට්ටි නොවන කෙලස් ටික මොන තරම් මොනක් තිබුණත් හරියන්නේ එයාට සීල සමාධි දෙක උදව් කරගෙන ගෙවා ගත යුතුයි. වීර්ය කළා ගෙවා ගත යුතුයි. වීර්යයෙන් දුක්ඛම නැති. වීර්යය අවශ්‍ය වෙන්නේ සීල සමාධි දෙක දෘঢ়ව අවශ්‍ය වෙන්නේ එතකොට. මොකද ඒකේ දේශයේ වෙන්නේ ප්‍රතිපදාව. ප්‍රතිපදාවෙන් කියන අර්ථයම ප්‍රතිපදාව නැතුව නෙමෙයි. නමුත් දාන ලක්ෂණයක් තියෙයි සීල සමාධි දෙක. එතකොට මේ දර්ශනයෙන් පහක පියුතු කෙලෙසය දුරු කරන්න ඒ දර්ශනයම ගන්නට ඕනේ. එතකොට මේ දර්ශනය බුදුරජාණන් වහන්සේ එක එක අවස්ථාවලදී එක එක ආකාර එක එක පරියායන්ගෙන් පෙන්වනවා. කෙනෙක් පංච උපාදාන ස්කන්ධයත් එහි ඇතිවීම නැතිවීම නැති කරන මඟක් දැක්ක දර්ශන සිද්ධියටපත් වෙනවා. සතර මහා ධාතුව සතර මහා ධාතුව ඇතිවීම නැතිවීම නැති කරන මඟක් දැක්ක දර්ශන විසුද්ධියටපත් වෙනවා ස්පර්ශය ආය ස්පර්ශය ස්පර්ශයෙන් ඇතිවීම නැතිවීම නැති කරන මඟක් දැක්ක දර්ශන විසුද්ධියටපත් වෙනවා යම් කිසි සමුදය ධම්ම සම්බන්තන නිරෝධ ධම්ම කියන ධර්මතාවය දැක්ක දර්ශන විසුද්ධියටපත් වෙනවා මේ කියන දර්ශන විසුද්ධිය කියනකොට ස්වභාවය එතන නම් කරන්න පුළුවන් පනවන්න පුළුවන් බොහෝ ධර්මතාවයන්ගේ ක්‍රම දර්ශන ගොඩක් නෙමෙයි දර්ශන එකයි එතෙන් දෙයක දර්ශනය දකින්න එක එක තැන් වලින් එන්න පුළුවන් එතකොට මම අද මොකක්ද කියන්නේ පංච උපාදාන ස්කන්ධය පංච උපාදාන ස්කන්ධයේ ඇතිවීමත් නැතිවීමත් කරන මගක් දැකව දර්ශන විසුද්ධියටපත් වෙන පුළුවන් ක්‍රමය මේක හොතට තේරුම් ගන්නට ඕනේ. සාම ස්වභාවයෙන් ගැඹුරුයි මොකද බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනකොට බුදුරජාණන් වහන්සේ කියනවලු මම දැනගත් අවබෝධ කරගත් මේ ධර්ම හරිම ගැඹුරුයි. ගැඹුරු. ඉතින් මේ ධර්ම සාමාන්‍ය ලෝකයට කිව්වල තේරෙන්නේ තේරුම් ගන්න එක මට වෙහෙසක් විතරයි කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. පස්සේ ත්‍රාඥයාගේ ආරාධනාව සර්වපතා ඥානෙලු බැලුවාම දැක්ක අල්පරජසිත මහරජසිත පුරුෂයෙක් ඉන්නවා. මේක තේරුම් ගන්න පුළුවන් අය තැන් තැන්වල ඉන්නවා කියලා දැකලා බුදුදහම ධර්ම දේශනා පටන් ගත්තා. දේශනා කළා. සමහර විට මේ ධහම තේරුම් ගන්න පුළුවන් එක්කෙනෙක් පාගෙන එක්කෙනෙක් වෙනවා. භාගතුමා සිය දුම් ගන්න කෙනෙක්. යුතු ගන්න කියලා සිරිපාදක ඉදින් නම් සමහර විටක ඈ අවුගස්සන වල එක කෙනෙක් වෙන්නේ. ඉතින් මොකද මේ ධර්මයේ තියෙන ගැඹුරත්වය එච්චරට. ඉතින් එකක් මතක තබා ගන්නට ඕනේ. ඒ වගේ ධර්මය තේරුම් ගන්න පුළුවන් මනසකටපත් උනේ සසරෙදි වැටි වැටි නැගිටිච්ච කම නිසාමයි. අපි වගේ අදට අපිට තියුණු වුණත් අපිට පෙනේ නොකනොත් ඒකම ඒ වගේ තියුණු මොනක් ඇති වෙන්න අපිට හිතුවේ. පුංචි ළමයෙක් එකපාරටම නැගිටින්නේ සමහරට වැටෙනවා නැගිටිනවා වැටෙනවා නැගිටිනවා. ඒ වගේ කවදාම හරි දවසක මේ දහම ඉගෙන ගත්තොත් හිස්සෙන්න මේ ජීවිතේදීම අපිට සසරෙන් මිදෙන්න පුළුවන්. බැරි වුණොත් සම්මා සම්බුද්ධ ඥාන වහන්සේනම කම්මුත් අහවල් දවසේ අහවල් බණපදයේ අහවල් තැනින් මෙයාට තේරුණා කියලා එතනින් මල්ලා දෙන්න පුළුවන් හැකියාව සම්බුදුරජාණන්සට තියෙනවා. ඒ නිසා අපේ ප්‍රතිපදාව අපිට හිස් වෙන්නේ ඒ කියන්නේ නොමොහකොල මනස මොහු කිරීමට මොහු කිරීම මනස විමුක්තිය පිණිසත් දෙන්නට තියෙන එක ප්‍රතිපදාව. ඒ නිසා හැමදෙනාම බොහොම වුණාවේ මේ ටික තේරුම් ගන්නට උත්සාහවත් වෙන්න ඕනේ. පංච උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධේ ඇතිවීම නැතිවීම කියන ටිකත් අපි තේරුම් ගන්නට ඕනේ. පංච උපාදානස්කන්ධයේදී රූප උපාදානස්කන්ධේ වේදනා උපාදානස්කන්ධේ සංඥා උපාදානස්කන්ධේ සංකාර උපාදානස්කන්ධේ විඥාන උපාදානස්කන්ධේ කියන ධර්මතා පහක් තියෙනවා. ඕවා දැන් අපි සමහර විටක හිතාගෙන ඉන්නේ එකයි දෙකයි තුනයි හතරයි කියන පොලිම තියෙන ඒවා වගේනේ. නෑ මේක පොලිම තියෙන එකක් නෙමෙයි මේ ධර්මතාව වුණොන්ට දෙදිලා යෙදිලා වැය වෙලා බොහෝම වැඩක් කරනවා. ඒ හින්දා මෙච්චර මේ පුද්ගලයේ සත්‍යක රැවටෙන්න පුළුවන් විදිහ ජීවිතයක් ගෙවිලා තියෙනවා. එතනදී මේ පංච උපාදාන ස්කන්ධයේ උපස්කන්ධය ගත්තාම චත්තාරෝච මහ භූත චතුර්ණංච මහ භූතානම් උපාදාය රූපං සතර මහ ධාතුව සතර මහ ධාතුන්ගේ උපාදාය රූපක් කියලා කොටසක් තියෙනවා. අන්න ඒ ටික තේරුණාම තමයි එයා රූප උපාදාන ස්කන්ධය තේරෙනවා කියලා කියන්නේ. ඊට පස්සේ ස්පර්ශ ආයතන හයෙන් ප්‍රභේද වෙච්ච වේදනා සංඥා සංකර විඥාන කියන නාම ධර්ම කොටසක් තියෙනවා. ওই ටික තේරුනහම තමයි තේරෙනවා කියලා කියන්නේ. ඔක ওই පරයයන් ගිය ප්‍රොබ්ලම්ට ගැඹුරින් ඉඳ බලන්න. ඔය අර්ථයටම එන්න කෙටි ක්‍රමයකින් ගන්න. අර එක ස්වාමීන් වහන්සේ නමකට බොහෝ ශ්‍රද්ධාවෙන් ඉගෙනගෙන පැවිදි වුණා. පැවිදි වුණාම ඉතින් ධර්මය උගන්වන විනයාචාර්යන් වහන්සේ කියනවා මෙන්න මේ වත් ටික ඉගෙන ගන්න ඕනේ මේ පිළිවෙත් ටික පුරන්න ඕනේ මේක කටපාඩම් කරන්න මේ ටික දෙන්න ඕනේ ඊටසේ ධර්මෝ ගණාචාර්යන් වහන්සේ මේ සංගීය පාඩම් කරන්න ඕනේ මේ වග්ගීය කටපාඩම් දෙන්න ඕනේ මේ මේ විදිහට කියනවා ඉතින් මෙහෙම වුණ මෙයාට හැරෙන්නවත් හිතමතු හිතනවලු මං ගෙදර එනකොට මොනතරම් පින් කෙරුවද කුසල් කෙරුවද මොනතරම් නිදහසේ හිටියද අනේ මට දැන් හැරෙන්නවත් ඉඳිනේ බණ භාවනාව කරනවත් ඉගෙන ගන්න එකට ඉගෙන ගන්නකොට කිසිම දෙයක් කරන්න බෑ මට මෙච්චර ගුණක් ඉගෙන ගන්න නිවන් දකින්න බෑ අමාරුයි මං ගෙදර ගිහලා සිවුරු අරලා පුළුවන් විදියට බණ භාවනා කරගන්නවා කියලා ගෙදර ගිහිල්ලා සිවුරු අරලා යන්න හදනකොට ඉතින් බුදුහාම ළඟට ඇවිත් ගියා කමන්න මම උඩ ගොඩක් කරන්න බෑනේ එකක් කරන්න ඕන එකක් කරන මට ගන්න එනේ හිතරකගෙන කිව්වා කියලා ඒක කමට අහනක් දුන්නා නබෝ දවසකින් රහත් වුණා දැක්කලු සිල් මෙච්චර ලක් කෝටියක් සංවරය සීල කියලා ප්‍රභේද කරලා දුන්නේ කය වචෙන් දෙක සංවර කරගන්න දැනට නේද? කය වචෙන් දෙක සංවර කරගන්න කියන්නේ හිත සංවර කරගන්නව නේද කියලා එකක් කරනකොට ඔක්කොම උනාට පස්සේ තේරෙනවා මේක විස්තර කරලා ගොඩක් තියෙනවාට මේ එකතන කිප තියෙන දෙය වගේ නාම ධර්ම ගොඩ තියෙයි රූප ධර්ම ගොඩ තියෙයි නමුත් අන්තිමට ඔක කියන තේරුම් ගන්න මම ඔයගලන්ට කිටි ක්‍රම කිටි පරියායක් දව කරන්න. අපි කියමු රූපේ ගන්න ඉස්සලා තියෙන රූපේ කියන එක අරගත්තාම රූපේ පරමාත්මයේ ස්වභාවයට අපි යනවා පරමත්ත කියන බෙදලා බෙදලා නැවත බෙදන්න බැරි නැවත ඔබකට යන්නේ නැති කෙලවරකට ගියාම රූපේ පැවැත්ම ගත්තාම රූපේ කියලා කියනකොට පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු එතන ස්වභාව හතරක් තියෙනවා. පඨවි කියන්නේ සද ස්වභාවය, ආපෝ කියලා කියන්නේ ගලන වගේම දැනෙන ස්වභාවය, තේජෝ කියන්නේ තවන තවත් දිරන පැසෙන ස්වභාවය, වායෝ කියන්නේ හමුන පිළිවෙල හැකියන ස්වභාවය. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර දෙනාට පමණ ওই හතර දෙනාමයි. ඒ කියන්නේ පඨවි ධාතුව පවතින්නේ ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව නිසා. පඨවි තේජෝ ධාතුව, වායෝ ධාතුව, ආපෝ ධාතුව කියන තුන්දෙනා පවතින්නේ පඨවි ධාතුව නිසා. පඨවි පඨවි නිසා ආපෝ ආපෝ නිසා පඨවි පඨවි නිසා තේජෝ තේජෝ නිසා පඨවි වායෝ නිසා පඨවි පඨවි නිසා වායෝ එතකොට මේ විදිහට එකක් එකකට එකක් දෙකකට එකක් තුනකට තුනක් එකකට තුන දෙකක් දෙකකට කියලා මහ භූත හතර ගත්තාම ඒක යටින් මෙයා වල්ලගෙන ඉන්න කෙනෙකුත් නැතුව උඩින් ඇදගෙන ඉන්න කෙනෙකුත් නැතුව හතර මේ ධාතු සතර ධාතු සතරටම එක්කෙනෙක්ව ඇති කරන්න හේතු වෙනවා පඨවිය හේතු වෙනවා වායුව ඇති කරන්න. වායෝ හේතුන පතු යටි ගන්න කියලා ඔබට අඤ්ඤමඤ්ඤ ප්‍රති කියලා. ඕනෝන්ට උපකාරී මට මේ දෙයක් හිතුවාම මේ එකක් වැටෙන්නේ අනිත් එක නිසා අනිත් එක වැටෙන්නේ අනිත් එක නිසා කිව්වහම දැන් පිටිපස්සෙන් ඉස්සරහෙන් අල්ලගෙන ඇදගෙන කවුවත් නැහැ. ඒ දෙන්නට දෙන උදව් ඉන්නේ. නේද? එතකොට මේ අත ගත්තොත් මේ අත වැටෙනවා. මෙයාට ගත්තොත් මෙයා තේරෙනවා. එතකොට මේ දෙන්නට මෙයා පවතින හේතුව මොකද කියලා හෙව්වොත් මෙයා කියනවා. මෙයා පවතින හේතුව මොකද කියලා මේ අත පෙන්නන්න වෙනවා. එහෙම නැතුව දැන් මේ අතට පවතින ආහාර වෙන කොහෙවත් ඇදලා නැහැ. මේ අත පවතින වෙන කොහෙවත් ඇදලා නැහැ. ඒ වගේ සතර මහා ධාතු සතර මහා ධාතුන්ට උපකාරීව ඔන්න පවතිනවා කියලා දකින්න. හරිද? ඔන්න සතර මහා ධාතු රූපේ. අපි රූපේ කනබුන ආහාරයෙන් හැදෙනවා කියලා කියන්නේ කනබුන ආහාරයෙන් තියෙන පටිආපෝතිජෝ වායෝ වර්ණගන්ධ රස ජතින රූප කලාව. සතර මහා ධාතුන් හැදෙන්නේ ඒ සතර මහා ධාතු රූප කලාවම තම කනබුන ආහාරයෙන් හැදෙන්නේ සතර මහා ධාතු රූපේ. එතකොට මොනදන් රූපේ රූපයට උපකාර කරගෙන බලනවා. ඊට පස්සේ නාම ධර්ම ටික ගන්න අර එතනත් අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යක්ෂන අර අත අපි හේතු කරගත්තා වගේ එකක් පිටින් තියෙන එකක් සිත උපකාරයි සිත විලිනොත් සිත විලි උපකාරයි සිතට දැන් සිත ඇද පවතින හෝ ඇදලා ඉන්න හෝ ඇදගෙන ඉන්න හෝ වෙන කෙනෙක් නැහැ සිත විලි නිසායි පවතින සිත විලි වලට අතීතේ හෝ අනාගතේ හෝ දැන් ආයේ මොකක් කැලේ කාරණා නැහැ සිත නිසායි සිතේ චිත්ත නිසායි සිතිවිලි සිතිවිලි නිසායි සිත කියලා ධර්මතා දෙකක් තියෙනවා. ඔන්න දැන් රූපය ඕනෝන්ට ආහාර සපයගෙන වෙනමත් නාම ධර්ම ටික චිත්තයේ চৈতසිකට চৈতසික සිතට ඕනෝන්ට ආහාර සපයගෙන වෙනවා දෙන්න පවතින පවතිනකොට ඔවුනොන්ට උපකාරීව පවතිගෙන පවතින රූපයේ එහෙම උපකාරීව පවතින පවතිනින් නාම ධර්ම වලට උපකාර කරලා නාම ධර්ම ටික ඔවුනොන්ට උපකාරීව පවතිමින් රූපේ පැවැත්මට උපකාර කරලා අර අපි කියන්නේ ඔය චක්‍රවර්තය කතා භ්‍රමණය පරිභ්‍රමණය කියලා එකක් තියෙනවා දැන් හඳ තමන් තමන් වටාත් කරකෙමින් පෘථිවිය වටා කරකෙනවා. නේද? ඒ තමන් තමන් වටා කරකෙනවා වගේ තමයි පටවිය පටවියටම උදව් කරගෙන පෘථිවිය වටාත් කරකෙනවා වගේ නාම ධර්ම වලට උදව් කරනවා. නාම ධර්ම ටික නාම ධර්ම වලටම තමන් වටාම කරකෙනවා වගේ. චිත්ත සිතුවිලි වලට සිතුවිලි සිතට උදව් කරමින්ම රූපයට උදව් කරනවා. කියන ධර්මතාවයක් තියෙනවා. තේරෙනවද? එතකොට දැන් කොහොම වුණාම මේ රූපේ හැදිලා තියෙන්නේ කන්හා මේ මේ මේ කන බොන ආහාරය මෙතන තියෙන නාම ධර්ම ටික හැදලා තියෙන්නේ පෙර අවිද්‍යා කර්ම තණ්හා කියන හේතුව. අවිද්‍යා කර්ම තණ්හා කියන හේතුව. එතකොට මේ මෙතනදී දැන් රූපයයි නාමයයි කියන දෙන්න එකට එකතු වුණාම දෙන්න නිසා හැදිච්ච රූප ටිකක් තියෙනවා. ඒකට තමයි උපාදාය රූප කියලා කියන්නේ. චත්තාරෝච මහ භූත චතුර්ණච මහ භූතාන උපාදාය රූපන් කියවනේ. දැන් ඔන්න ඉස්සෙල්ලා අපි සතර මහා ධාතු රූපය ගැන කියවනේ වෙන වෙනම තියෙනවා. ඊට පස්සේ නාම ධර්මත් වෙන කතා කළානේ. දැන් මේ රූපේ නාමයේ දෙක එකට ඕගොල්ලන්ට තේරෙන විදිහට කියන්නේ ඉදිරියට. මේ දෙක එකට එකතු වුනහම තව උපාදාය රූප 24ක් හැදෙනවා. ඒ මහ භූත රූප 4යි උපාදාය රූප 24යි එකතුලා රූප 28යි කියලා කියනවා. ওই රූප 28 තමයි පංච උපාදාන ස්කන්ධය රූප උපාදාන ස්කන්ධය කියලා කියන්නේ. ඔය රූප ටික අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන හේතුයෙන් අවිද්‍යා කර්ම තණ්හා කියන හේතුයෙන් ආහාර කියන හේතුයෙන් හැදිලා තියෙන්නේ කියලා දැක්ක දවසටයි රූපයක් දැනගත්තොත් රූපය ඇති වෙන්න හේතුවක් දැනගත්තොත් ඒ හේතුව නැතිනම් රූපයක් නැති වෙනවා කියලා දැනගත්තොත් මෙන්න මේ විදිහටයි රූපේ නිරුද්ධ කරන ප්‍රතිපදාව කියලා දැනගත්ත පංචපදස්කන්ධ රූපේ විතරක් දැනගත නැහැ. දර්ශන විසුද්ධියටපත් වෙනවා. දර්ශන විසුද්ධියටපත් වෙනවා. අද අපි රූපයෙන් විතරක් මම කියන්නකෝ ඒකකොට මොකද රූපයේ පිළිසිඳ දැක්කොත් අනාගාම වලටපත් වෙන උනවා. හරිද? හරි. දැන් අපි මුලින්ම මම මුලින්ම මතක් කළා පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු වලින් හැදෙන රූපය වෙනම සිද්ධියක්. නාම ධර්ම ටික වෙනම සිද්ධියක්. දැන් මේ සතර මහා ධාතු රූපේ ඇසුරු කරගෙන තමයි වෙන වෙනම වැඩක් කරමින් නාම ධර්ම ටික පවතින්නේ. එකේ සතර මහා ධාතු රූපේ වුණොත් උපකාර කරගෙන නාම ධර්ම වලට උපකාර කළා කිව්වනේ. එයාට පිටලා ඉන්න උපකාර කරනවා. නාම ධර්ම ටිකත් වුණොත් උපකාර කරගෙන රූපයට උපකාර කරනවා. ඒකෙදි ওই උපාදාය රූප ටික තමයි ඔය ඇහැ රූප කන ශබ්ද නාසය ගන්ධය දිව රස කය පොට්ටබ්බ මේ කය ඔය තීන්ති පුරුෂින් දෙකකින් ක්‍රමං කිසියම් රූප කියලා ඒ ටික ඒකේ මම තේරෙන විදියට උගලන්ට මතක් කළොත් මේ රූපේ ගත්තාම මේ මේසේ ගන්න මෙතන තියෙන සම්පූර්ණ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු රූපයක් එකයි. සතර මහා ධාතු රූපයක් විතරයි මේ මේසේ තියෙන්නේ. එයා පඨවි ආපෝට ආපෝ තේජෝට ওই විදිහට උපකාර කරගෙන එයා යාට පවතිනවා. දැන් මේකේ බලන්න මේ මේසේ තියෙන හයිය ස්වභාවය දරගන්නේ බැරි වීම කරන්නේ කොහොමද අපි ගාව තිබෙන මේ චිත්තචෛතසික මේ රූපෙට බැසගත් සෝපාපාති උප්පති නැතුව නෙමෙයි මේ විඥානේ මේ රූපෙට බැසගත් රූපය අසුරු කළොත් මෙන්න මේ රූපේ සම්පූර්ණ අර අපිට මේ ශරීරය උගන්න පුළුවන් මෘදු වෙනවා මේ රූපේ නමන්න පුළුවන් වෙනවා උස්සන්න පුළුවන් වෙනවා ගෙනියන්න පුළුවන් වෙනවා එතකොට ඒ මොකද කය ඇසුරු කරගෙන පවතින සිතේ ගති වලට මේ කය වෙනස්කම් ඇති වෙනවා. දැන් මේ මේකේ උපන්න බෑ. බැරි වෙලා අපේ සිත මේ රූපෙට පැසගත්තු මේක උගන්න පුළුවන් වුණොත්. ඒ උගන්න පුළුවන් කමට කියන මුදිතා රූපේ කියලා උගන්න පුළුවන් රූපේ හැදුනේ කොහොමද? ඒක හැදුනේ මහ භූත රූපෙත් ඕනේ. චිත්තජයසික ටිකත් ඕනේ. මේ දෙක මුදව කරගෙන මේ මුදු බව කියන එක උපන්නේ නේද? ඒ වගේ මේ ඇහැ කන දිව නාසය ශරීරය කියන ටික හැදෙන්න හේතුව තමයි මේ කය ඇසුරු කරගෙන පවතින සිත. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන් මේ රූපේ හැදුනහම කය ඇසුරු කරගෙන පවතින සිත නිසා සිතේ තියෙන කර්මජ ගතියට තමයි ඉදිරියෙන් යම පිළිඹු කරන්න පුළුවන් මේ ප්‍රසාද ගතිය මහ භූතයන්ගේ පිටිය. ඊට පස්සේ ඒ කය ඇසුරු කරගෙන තියෙන සිතේ තියෙන කර්මද ගතියටයි මේ සෝත ප්‍රසාදයේ කනේ ප්‍රසාද කියන එක හැදලා තියෙන්නේ. නාසයේ දිව ශරීරය හැදලා තියෙන්නේ. ඒ වගේම ස්ත්‍රියක් පුරුෂයෙක් කියලා අපිට වැවටෙන්න පුළුවන් විදිහට මේ මහ භූත රූපේ ස්ත්‍රියක් පුරුෂයෙක් විදිහට හදලා තියෙන සිතේ තියෙන ගති ටික නිසායි. ඊට පස්සේ මම කියේ මැරිච්ච මිනිහක් ඇල්ලුවට ඔබන්න බෑ කියලා මේ මට සිල්ටි සින්දුයි කියලා රැවටෙන විදිහට මේකට කියන මුදිතා රූපේ කියලා මේ කය බුදු වෙලා තියෙන්නේ සිතේ තියෙන gati ටිකටයි ඊට පස්සේ ඔන්න ඔය මේ කයේ ඇසුරු කරගෙන පවතින සිත නිසා ප්‍රකට වෙච්ච හැදිච්ච gati ටික තමයි උපාදාය රූප කියලා කියන්නේ එතකොට මේ රූපේ ප්‍රධානම අපි නිකමට කිව්වොත් දරුවේ ගත්තොත් දරුවා අයිති අම්මටද තාත්තටද කියලා හැවොත් අම්මට විතරයි කිව්වොත් හරිද? හරිද? හරි. තාත්තට විතරයි කිව්වොත් විතරයි. අම්මා තාත්තා දෙන්න නිසාම කියනවා වගේ මේ උපාදාය රූප කියන ඇහැ කියන එක කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපේ තිබුණොත් ඇහැ කියන එකක් හම්බ වෙන්නේ දැන් මැරිච්ච මිනිය මිනියකට ඇහැ තියෙනද රූප පේනවද? පේන්නේ. කන බොන සතර මහා ධාතු රූපේ තියෙයි හිතන තින්ද තේරෙන්නේ. අන්ධ කෙනෙකුට චිත්තචෛතසික ටික තියෙයි රූප පේනවද? ඇහැ. ඇයි? ඇහැ. එතකොට ඇහත් ඕනේ හිතත් ඕනේ එහෙනම් පෙනෙනවා කියන සිද්ධිය වෙන්න. නේද? ඒ වගේ යම් කෙනෙක් දැක්කොත් මේ ඇහැ කියන එක කනබුන අම්මා වගේ තමයි කනබුන ආහාරයෙන් හදු සතර මහා ධාතු රූපයේ අම්මා වගේ. මෙතන තියෙන චිත්තචෛතික ටික අපච්චි වගේ. මේ චිත්තචෛතික ටික මහ භූත රූපේ අසුරු කරගෙන ඉන්නකොට ඒ හිතේ තියෙන ගති වලට මහ භූත රූපයන්ගේ නිබඳු හැඩයක් හැදුනහම මේ චක්කු ප්‍රසාදය කියලා ඔය රූපෙට කියන්න වෙනවා මොකද්ද මෙයා අම්මා නිසායි තාත්තා නිසායි කියන වගේ එකක් තමයි අවිද්‍යාව නිසා කර්මය නිසා තණ්හාව නිසා ආහාර නිසා කියලා කියන්නේ අවිද්‍යා කර්ම තණ්හාව කියන හේතුයෙන් පැමිණි නාම ධර්ම ටික කනබුන ආහාරයෙන් හැදුණු රූපය කියන දෙන්නම එකතු වෙලා තමයි ඇහැ කියන එක හැදිලා තියෙන්නේ කියලා එයා හොඳට උපාදාය රූපේ දකිනවා. ඇහැ කියන එක මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි මොකක්ද ඇහැ කියන එක අවිද්‍යා කර්ම සංහා ආහාරයි කියලා කියන්නේ පෙර නාම ධර්ම ටික නිසා පෙර අවිද්‍යා කර්ම නිසා මේ නාම ධර්ම ටික ඇතිවෙච්ච හැටි ආහාර නිසා රූපය ඇතිවෙච්ච හැටි මේ නාම රූප දෙක නිසා ආයතන ටික හැදිලා තියෙන සලායතන නාම රූපක සලායතන නාම රූප දෙක නිසා ආයතන හැදුනා කියනකොට ඔය තියෙන්නේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන හේතුවකින් එතකොට මෙයා දැන් හොඳට දන්නවා රූපය කියලා යමක් තියෙනම් ඇහැ කන දිව නාසය ශරීරය මේ ඔක්කොම රූප ටික හොඳට කලින් මම විස්තර කළා කී කොයිසින් රූප ටිකත් ඔක්කොම බලා ගන්න මෙන්න මේ රූපේ හොඳට දැක්කහම එයා දන්නවා යම් තාක් යම් තැනක රූප කියලා යමක් තියෙනම් සතර මහා ධාතු හෝ උපාදාය රූපයි සතර මහා ධාතු හා උපාදාය රූපයි කියනකොට ශනිකයාට නුවණන්නේ මොකද්ද පඨවියාපෝ තේජෝ වායෝ කියන ප්‍රධාන මහ භූත රූපේ හා මහත් මහ භූත රූපේ අතුරු කරගෙන පවතින චිත්තචෛතසික ටික නිසා මහ භූතයන් වෙනස්කම් පෙනේ හැදුන රූප කියන උත්තරේ එතකොට මෙන්න මේ මහ භූත සහ උපාදායන්ගේ රූපය කියන ටික හොඳට දැක්කාම ඇහැ කියන එක තමන් හෝ තමන්ගේ හෝ තමන්ගේ ආත්මය කියන දෘෂ්ටියට හිටින්නේ. ඇයි ඇහැ කියන එක අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන හේතුන්ගෙන් හැදුනේ කියන නෝන තියෙන්නේ. ඒ නිසා කන දිව නාසය ශරීරය කියන මේ ප්‍රසාද ටිකත් ඒ ප්‍රසාදයන්ගෙන් හදලා පෙන්වන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන බාහිර රූප ටික. දැන් ඔය බාහිර රූප ටිකට අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන හේතුන්ම තමයි කියන්න වෙන්නේ. දැන් පංච උපාදානස්කන්ධය හැදෙන්නේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන හේතුවෙන්නේ. එතකොට ඇහැට පෙනෙන මේ වර්ණ සතහන්තින් රූප කනට ඇහෙන ශබ්ද ඕවා පෙන්වන්නේ අවිද්‍යා කර්ම තණ්හා ආහාරය. ඒ කියන්නේ එතකොට මේකව හැදලා තියෙන අවිද්‍යා කර්මයක්ද? මොකක් හින්දාද මේ එහෙම කියන්නේ? ඒකට හේතුව තමයි බාහිර අපිට මෙහෙම රූපයක් පෙනුනට මම හැමදාම කියන්නේ බාහිර මෙහෙම රූපයක් හදලා පෙන්වන්න පුළුවන්කම තියෙන්නේ ඇහි. අපි මෙහෙම කිව්වොත් යකඩෙන් හදපු යකඩ කූරු ටික කුයි වීදුරු කෑල්ල කුයි ඕවා හැන ටික කුයි දාලා කණ්ණාඩියක් හදලා රතු පාට කුලයක් කලවලා දැන් ඇහැට කණ්ණාඩියක් දාගෙන බාහිරේ බලුවම රතු පාටයි ඊට පස්සේ දැන් බාහිර රූපේ රතු පාටට පේන්න බාහිර රතු පාට රූපේ ඇති වෙන්න තියෙන හේතුව මොකද්ද කියලා අහුවොත් මොකද කියන්නේ කණ්ණාඩි හැදිච්ච හේතු ටික මිසක කියන්න වෙන්නේ වෙන හේතුවක් තියෙද කියන්නේ. එයි. ඒක රත්පාට කරලා පෙන්නේ මෙහි තියෙන එකකින් නේද? එතකොට මේ කණ්ණාඩි හැදිච්ච හේතු ටිකම නෙමෙයිද කියන්න වෙන්නේ බාහිර රූප රතු රූප රතු පාට වෙලා තියෙන රතු පාට රූප පෙන්න හේතුව මොකද්ද කියලා අහුවෝ කියන්න වෙන්නේ කණ්ණාඩි. ඒ වගේ මෙහෙම වර්ණ සටහනක් හදලා පෙන්නකොට ඔහේ වර්ණ සටහනක් හදලා පෙන්නනවා කියන හේතු ටික කියන්න වෙන්නේ මේ ඇහැට මිසක. ඇහෙන් නම් හදලා තියෙන්නේ ඇහැ හදලා තියෙන්නේ මහ භූතයි චිත්තචෛසික ටිකයි දෙකම එකතු වෙලා අවිද්‍යා කර්ම සම්මාහරගෙන ඇහැ හදලා තියෙන්නේ. ඒ ඇහෙන් නම් මෙහෙම රූපයක් හදලා පෙන්නනවා. දැන් මේ රූපෙට කියන්න වෙන්නේ මොකද්ද? අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් හැදිලා කියනවා මිසක ওই රූපෙට ආයේ බාහිරින් පෙන්වන්න බෑ. ඒකයි අපිට හම් වෙන රූපේ බාහිර තිබුණ එකක් නම් ඒකට ප්‍රත්‍ය වෙන්නත් පුළුවන්. පටිඝාපෝ තේජෝ වායු කියලා හරි පෙන්වන්න පුළුවන්. අවකාශය හරි කියලා පෙන්වන්න පුළුවන්. නමුත් එහෙම පෙන්වන්න නැතුව පංච උපාදානස්කන්ධේ රූප උපාදානස්කන්ධේ අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් කිව්වහම ඇහැත් ඇති රූපයත් ඇති. කනත් අයිති සබ්දයත් අයිති නේද එතකොට මේ රූප ශබ්ද වලටත් අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් කියන්නේ මොකද්ද ඒව පෙන්වන්න ඒව හදපු ආයතනයේ ප්‍රත්‍යක්ෂ කියන්න වෙනවා මිසක ඒ හිඳයි කියන්නේ දකින්න පෙර තිබ්බත් මේ දැක්කන් පස්සේ තියෙනත් අවස්ථාවට එහෙම උපදවාගෙන බලන්නේ කියන දර්ශනයෙන් ඉබේමයි මේ විදිහට දකිනකොට යම් කිංචි සම්මුතිය ධම්ම සබ්බත නිරෝධකම් ඇහැ අවිද්‍යා කර්ම තණ්හාවෙන් හටගත්ත රූපය අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් හටගත්ත කියන එක දකින්න ගියාම එයාට දකින්න වෙන්නේ මොකද්ද ඇහෙන් රූප හදලා පෙන්වනවා කියන සිද්ධියක් හින්දා එතකොට ඉබේමයි යම් කිංචි සමුදේ ධම්ම සම්බන්ත නිරුද්ධම කියන දර්ශනයේ මේ පච්චපාදන ස්කන්ධය රූප උපාදාන ස්කන්ධය ඇත්ත ඇටි දකින්න ගියාම යම් කිසි සමුදය ධම්ම සම්බන්ත නිරෝධමගේ දර්ශනය ඉබේම මතුවෙනවා. මුත්‍රි ස්වභාවයෙන්ම මේ දේශනාව ටික ගැඹුරුයි. ඉතින් මට ලියන්න පුළුවන් උපරිම ප්‍රමාණය තමයි මම ලියන්නේ. මොකද ලින්දක ගැඹුර අඩි 20ක් නම් කඹ කෑල්ල අඩි 18යි නම් ඉතුරු අඩි දෙක ලින්ද උස්සන්න පුළුවන්ද? බැහැ. එහෙනම් මොන ක්‍රමයකට හරි ආ වතුර ගන්න එක ටිකක් ප්‍රමාද කරලා වතුර ගන්න බෑනේ. උත්සාහය පොඩ්ඩක් නතර කළා තව අඩි කෑල්ලක ලනු කෑල්ලක් හොලකට ගහලා වතුර ගත්තොත් මිසක නින්ද උස්සන්න බෑ. ඒ වගේ ධර්මයේ ලිහිල් කළා ලිහිල් කළා අර්ථය ලියන්න පුළුවන් එක්තරා මට්ටමක් තියෙනවා. කිව්වහම ඒක පේන්නේ නැත්තම් ඒ කියන්නේ කඹේ දිග මදි. එහෙනම් ඉතින් කොහොම හරි බලනවා කියන උත්සාහයත් එක්කම කියලා කඹ කැල්ලක් යට ගන්නවා වගේ ඊට පස්සේ තමයි සීල සමාධි දෙක පුරලා නීවරණ ධර්ම අඩු කරලා කඹේ දික් කරගන්න ඒ වගේ එහෙම නැතිනම් මේකේ අර්ථය දෙහෙල දෙහෙල අපිට තේරෙන මට්ටමටම මේකේ අර්ථය දෙහෙන්න ගියම ඉබේම බලන්නකො. ඒ දර්ශනයක් මෝඩ දර්ශනයක් වෙන්නේ නැද්ද කියලා. හරි. අපි මෝඩයි නම් අපිට තේරෙන මට්ටමට මේක ලැහන්න පුළුවන් නම් ඒත් ඒකත් ඇවිල්ලා මේ මට්ටමට නේද අපි 60 කිලෝමීටර් 100ක වේගයෙන් වාහනයක යනවනම් ඊගාව වාහනෙත් අපේක සමානව යනවනම් ඒත් ඒ වේගෙට ඇවිල්ලා ඒ වේගෙන් යන්නේ ඒ හින්දා ධර්මයේ අපිට තේරුණාට මේක අනුමානට දැනගන්න එතනකින් අපිට තේරෙන්නේ වැඩක් නැහැ කියන එක ගන්න එපා. අපිට ඊට පස්සේ තමයි ඒ හින්දා තමයි ඊට පස්සේ ප්‍රතිපදාව කියන එක තියෙන්නේ. එතකොට ඇහැ වගේම බාහිර රූපත් අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන හේතුන් පරවන්නේ මේ කියන හේතු නිසා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ භවයක් පමණ ශරීරය තුලින් ලෝකේම පනවන කියලා කිව්වා. ලෝකයේ කියනකොට ඇහැයි හිතයි විතරක් නෙවෙයිනේ රූපතයි තියෙන්නේ. ලෝකයේ කියනකොට කනයි ශබ්දයි විතරක් නෙවෙයි. කනයි විඥානය විතරක් නෙවෙයි ශබ්දයයි තියෙන්නේ. ලෝකෙම බබේ පුණ ශරීරයෙන් පරවනවා කිව්වම Taman තුලින් පරවනවා කිව්වම ගොඩාක් දෙනෙක් ඇහැ Taman තුල විස්තර කරයි. හිත Taman තුල විස්තර කරයි. රූපායතනේ Taman තුලින් පෙන්වනවා කියන එක බෑ හැබැයි එතනම යෝනේ. එතන ඒ දර්ශනයටයි ඉතුරු වෙන්නේ නැත්තේ. මොකද ඇහැ දැන් අපිට වෙන්නේ රූප බාහිර තියෙනවා. අපි ගාව තියෙන ඇහෙන් තියෙන හිතින් තියෙන රූපේ බලනවා. කියන තැනක නිකලී සීදිලා තියෙනවා. නමුත් අර්ථය තේරුම් ගත්තොත් අපි අනිත් පැත්තේ යන්න තියෙනවා. ඒක අර්ථය තේරුම් ගත්තොත් අපිට ඉතුරු වෙන්නේ ওই කෙලෙක. තියෙන හැකින් තියෙන හිතකින් අපි ගාව තියෙන එකකින් බාහිර තියෙන එකක් බැලුවා කියන එක නෙමෙයි ඇත්ත කියන එක. ලෝකේම බබයක් වුණ ශරීරයෙන් පනවමි කියන කාරණාවකදී ලෝකේ කිව්වහම ඇහැ ලෝකේ රූපේ ලෝකේ චක්කු විඥාන ලෝකේ කන ලෝකේ ශබ්ද ලෝකේ සෝත විඥාන ලෝකේ කියලා එතන මේ ඔක්කොම බබයක් වුණ ශරීරයෙන් පනවන කියන එකට වෙන්නේ මොකද්ද චිත්තචෛසික ටික නිසායි අවිද්‍යා කර්ම තණ්හා ආහාර නිසායි ඇහැද ගතියන්නේ ඒ ඇහැ නිසායි රූප උපදලා පෙන්වන කියනකොට රූපයයි කරුවත් ඇහි අයිතිකරුවන් වදනයි. ඇහි අයිතිකරුවාට තමයි රූපය අයිතිකරුවා අයිතිකරුවා කියන්නේ. එතකොට එහෙම ගත්තාම සම්පූර්ණම එයාට ඉතුරු වෙන්නේ දර්ශනය. සද්දයත් එහෙමයි. ගන්ධයත් එහෙමයි. රසයත් එහෙමයි. ස්පර්ශයත් එහෙමයි. බාහිර ආයතන ටිකයි ආධ්‍යාත්මික ආයතන ටිකයි ඊට පස්සේ ඒ ආධ්‍යාත්මික බාහිර ආයතන ටික ඇසුරු කරගෙන පවතින සවිඥාන කයේ තියෙන කය අනුගතිච්ච සිව් ඉතින්ද්‍රිය පුරුසින්ද්‍රිය කියන රූප ටිකයි කියන රූප ටිකම දැක්කහම එයාට එනවා රූපය කියන එක චත්තාරෝච මහ භූත චතුනච්ච මහ භූතන උපාදාය රූපං කියන නමක් එනවා ඒ රූපය ගැන ඇත්ත දැකීමත් එක්කම දකින්නකොටම රූප සමුදේතන කියනවා එයාට. එයා දන්නවා රූපේ පෙර අවිද්‍යා කර්ම තණ්හා කියන හේතුයෙන් කරන චිත්තචෛතක ටිකක් සතර මහා ධාතු කනගුණ ආහාරයෙන් හදන සතර මහා ධාතු රූපයක් කියන දෙන්නම නිසායි එයා කන දිවනාසේ ශරීරය කියන ටික තියෙනවා. කියලා දැක්කා. කොහොමද දැන් සක්කායේ ඇත්ත ඇටි දැක්ක රූපය පිළිබඳව ඇත්ත ඇති දැක්කා. දකිනකොට එයා දැක්කා ඉබේම යාට නොවන පුබ්බන්ති ඥාණයට කියන සක්කාය සමුදේට නුවණ එනවා අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙ. දැන් දැක්කේ ආහාර ප්‍රත්‍යයෙන් විතර මේ චිත්තචෛතසික ටික නිසා රූපේටත් චිත්තචෛතසික ටික රූපයට උදව් වෙලා රූපේ චිත්තජයසික ටිකට උදව් වෙලා ඇහැකන දිවනාසය ශරීරය ඇදලා තියෙනවා කියලා වර්තමානයෙන් දැක්කහම අතීතයේ ඇහක් තිබුණා නම් අතීත ඇහැද නාබිනන්දති අභිනන්දනය කරන්නේ අතීතයේ මගේ ඇහැ කියන තැනකින් කෙනෙක්ගේ පුද්ගලයාගේ සත්‍යයේ කියන තැනකින් දකින්නේ අතීතයේ යම් රූපයක් තිබුණා නම් ඒ රූපයක්ම හැදිලා තියෙන්නේ මහ භූත සහ චිත්තජයසිකෙන් මේ ධර්මතාව දෙන්න නිසා නේද උපාදාය රූප ටික හැදිලා තියෙන්නේ කියන නෝනේ නෝ. එදා ඒ රූපයේ පිරිසිඳ නොදන්නාකම නිසා රූපය අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් නැත්තම් සතර මහා ධාතුවත් චිත්තජයතික ටිකක් දෙන්නම නිසා මේ රූපය හැදිලා නේද කියන එක නොදන්නාකම නොදකිනකම නිසා රූපේ මම නැත්තම් ඇහැ එහෙම හැදුණා කියලා නොදන්නාකම නිසා ඇහැ මම ඇහැ මගේ ඇහැ මගේ ආත්මය කියන කෙලෙසියක් ඇති වුණා නම් ඇත්ත ඇටි නොදන්නාකම නිසා ඇහැ මම මගේ මගේ ආත්මය කියලා හිතලා ඒ ඇහැ කෙරෙහි යම් චන්දරාගයක් ඇති වුණා නම් උපදින අවිද්‍යා කර්ම සංහාය. ඒකේ හේතු වුණා මේ චිත්තචෛතසික ටික සතර මහා ධාතු රූපයකට බැසගෙන නැවත මේ වගේ චක්කු ප්‍රසාදයක් හදන්න කියලා එයා ඇහැගෙන ඇටි අද දකිනවා. අද මේ කියන ඇහැ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි. අද මේ ඇහැ මහ භූත රූපය අසුර කරගෙන පවතින චිත්තචෛතසික ටිකේ ගති ටිකටයි මේ ප්‍රසාද ටික හිතලා තියෙන්නේ. ඇහැ අවිද්‍යා කර්ම සංනා ආහාරයෙන් හැදලා තියෙන්නේ කියන එක නොදැක්කොත් අද උගුල්ලෝ. උගල ඉඳලා ඇහැ මම ඇහැ මගේ ඇහැ මගේ ආත්මය කියන හැඟීම. මේ ඇහැ නැති වෙනකොට ඔය කෙලෙස් මොකද කරන්නේ? ආයත් මේ චිත්තචෛතසික ටික නැවත මහ භූත රූපයකට බැස ගන්නවා. වැටගත්තාම ඒ හිතේ ඇහැ හැදෙන්න ඇහැට තියෙන කැමැත්ත ගතියට ආයත් මහ භූත රූපේ චක්කු ප්‍රසාදයේ පිටයි හැදෙන ආයත ආයතන හැදෙන එතකොට ආයත් ඇහැ අවිද්‍යා කර්ම සංනා ආහාරයෙන් හැදෙන එදාටත් ඇහි ඇත්ත හේතිය දැක්කලා තියුනහම ඇහැ මම ඇහැ මගේ ඇහැ මගේ ආත්මය කියන හැඟීම ඇති වෙයි ආහාරයෙන් හැදුන ඇහැ නිරුද්ධ වෙයි කෙලෙසිය නිසා නැවත ඇහැක් හදාගන්න. මේක කෙරවලක් ඔය ඇහැ කිව්වා වගේම කන නාසය දිව ශරීරය කියන ටිකේ ඇත්තවක එක නොදකිනකොට ඔය මම කියන අදහස ඇති වෙලා ඔක තමයි කෙලෙස්. එතකොට එයා දන්නවා රූපය කියන එකක් දන්නවා රූපය ඇති උනේ මෙන්න මෙහෙම නේද කියලා පටිච්ච සම්පද ධර්මතාවය දන්න. ඊට පස්සේ රූප නිරෝධය දන්න. මොකක්ද? අතීතයේදී ඇහැ කියන එක අවිද්‍යා කර්ම තණ්හා කියන චිත්තචෛතික ටික නිසායි චිත්තචෛතික ටික නේ රූපයයි නිසායි ඇහැදුනේ කියලා අතීතයේ දැක්කනම් අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් හැදුණු රූපයක් ඇහැ කියලා දැක්කනම් ඒ රූපෙද මෙන්න මෙහෙමයි චක්කු ප්‍රසාදේ ඒ ප්‍රසාදේ හැටි මෙහෙමයි මෙන්න මේ විදියයි ප්‍රසාදේ ඒ ප්‍රසාදේද මහ භූත කය අසුර කරගෙන පවතින හිත නිසා ඒ ප්‍රසාද ගතිය හැදලා තියෙන්නේ ඒ හින්දා මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි අවිද්‍යා කර්ම තණ්හාවෙන් හැදුනේ කියලා අතීතයේදී දැක්කා නම් මම මගේ මගේ ආත්මය කියන කෙලෙසි නැහැ. එහෙම වුණා නම් මේ චිත්තචෛතසික ටික මහ භූත රූපයකට බැසගෙන අද මේ වගේ ප්‍රසාදයක් හදන්නේ නැහැ නේද කියලා දකින්න. උපනිරෝධය දකින්න. අද මේ චිත්තචෛතසික ටික මහ භූත රූපය අසුර කරගෙන ඉන්නකොට මහ අම්මයි තාත්තයි දෙන්නම නිසා වගේ අම්මා වගේ රූපේ තාත්තා වගේ චිත්තචෛතසික ටික මහ භූත රූපේ චිත්තචෛතික ටිකේ තියෙන ගතියෙන් හැඩ වෙලා මේ ප්‍රසාදය ඇදුනා නම් අද මේ ප්‍රසාදය අයිති අවිද්‍යාව නැමැති පියාට තණ්හාව නැමැති මවට කියන දෙන්නටයි අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් හැදුනේ කියලා දැකලා මේ ඇහැ මම ඇහැ මගේ ඇහැ මගේ ආත්මයයි කියන කෙලෙසි අයින් නොකොළොත් මේ ආහාරයෙන් හැදුණු ආහාර නිරුද්ධ නිරුද්ධ වෙයි මේ කෙලෙසේ නැවත සතර මහා ධාතු රූපයකට බැසගෙන ඒ සිතේ ඇහැ කියන ගතියට ඒ සිතේ තියෙන ගතියට මහ භූත රූපේ ප්‍රසාද ටික පිටු නැවත ඇහැදෙයි මේ මේ අද දැක්කොත් ඇහැ නිරුද්ධ වෙනවා කියන එක දක්වනවා නිරෝධය දක්වනවා අද ඇත්ත ඇති ඇතිය මේ ආහාර නිරුද්ධ නිරුද්ධ වෙනවා ඇහැ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියන නුවණින් දැක්කොත් නැවත මේ සිත රූපයකට බැසගෙන සිතේ තියෙන ගතිවලට මේ ප්‍රසාද ටික හදලා ඈ හදන එක හිතින්නේ නෑ නේද කියලා දකිනවා. රූප නිරෝධයක දකිනවා. රූපේ නිරෝධය ඇහි නිරෝධය මම පැනෙන්නේ සියලුම රූපවල ඔයම එකම සිද්ධිය. රූපය දැකලා රූප සමුදය දකිනවා තුන් කාලෙන්න. පටිච්චසමුප්පාදය එතකොට පේනවා. රූප නිරෝධය දකිනවා තුන් කාලෙන්න. රූපේ නිරුද්ධ වුණා කියලා රූපේ කියන්නේ මොකටද දුක? රූපේ අතීතා, ඇහැ අතීතා, ඇහැවිල ගන්නාලා දිජාති ජරා මරණ ශෝක පරිද දුක්ඛ දෝමන සුපායසයෙන් ඇවිලගත්. ඇහැ උපන්න කියන්නේ ජාති ජරා මරණ ශෝක පරිද දුක්ඛ දෝමන සුපායස උපන්න කියන්නේ. ඇහි සමුදය කියන දුකේ සමුදය. ඇහි නිරෝධය කියන දුකේ නිරෝධය. එතකොට මේ චතුරාර්ය සත්‍ය වෙන නමකින් මම කියන්නේ. මම කියේ මේ දර්ශනය ඇතුළේ එක එක පරියායන්ගෙදී ඊට පස්සේ එයා දකිනවා එහෙනම් උත්තරයක් කරනවා මොකක්ද? ඇහැ කියන එක පිළිසිඳ දැක්ක යුතුයි අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන ධර්මයන්ගෙන් හැදිච්ච ඇහැ කියන එක ප්‍රසාදයක් උපයක් ඒක මහ භූත කය ඇසුරු කරගෙන පවතින චිත්තචෛතසික ටික නිසා මහ භූතයේ චිත්තචෛතසික ටිකයි නිසා හැදිච්ච එකක් ඇහැ කියලා කියන්නේ කියලා දත යුතුයි. එහෙම ඇහැ පිරිසිඳ දැකලා ඇහැ පිරිසිදු නොදැක්ක නිසා මම මගේ කියන කෙලෙසිය නිසායි ඇහැ ඇදුනේ කියලා සමුදිය දන්න නිසා අර විදිහට ඇහැ පිරිසිදු දැකලා මම මගේ කියන කෙලෙසිය නැතිකොළු ඇහි ඉදීම නැති කරන්න පුළුවන් වෙනව නේද කියලා දකින නිසා නිරෝධය දකින නිසා මාර්ගයේ උත්තරයක් කරනවා මොකද්ද එහෙනම් මේ රූපය අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් හටගත් එකක් කියලා රූප උපාදාන ස්කන්ධය කියන්නේ මෙන්න මේකටයි ඒක හැදිුන්නේ ඇතුලේ අවිද්‍යා කර්ම තණ්හා වෙනුයි කියන එක පිළිසිඳ දැක්ක යුතුයි කියන උත්තරයක් ආවා. ඒ සඳහා මෙන්න මෙහෙම කරන්න ඕනේ කියලා උත්තරයක් ආවා. සීලයක පිළිටලා සමතකම තහනකින් හිත වඩමින් මෙන්න මේ ඇහැ නිතරම මෙනෙහි කොට ඇහැ ප්‍රතිවේක්ෂා කොට යුතුයි. නැත්තම් රූපේ නුවණින් බැලිය යුතුයි. ඉති රූපං ඉති රූපස සම්දි ඉති රූපස සංගම කියලා බැලිය යුතුයි කියලා උත්තරයක් ආවා. ඔන්න දැන් චතුරාර්ය සත්‍ය අහලා දැනගන්න පුළුවන් වෙනවා ඔගොල්ලෝ හරියටම සක්කාය දිට්ඨිය දුරු කරන්න කියලා ගියොත් ඔගලන්ට ඒකෙන් පංච උපාදානස්කන්ධය එක එක ස්කන්ධයත් එක්ක දිනු ටිකම දුර වෙනවම දර්ශනේ සුද්ධියට එනවා. ස්කන්ධ රූපය රූපය ඇතිවීමක් නැතිවීම නැති කරන මගක් දක්වලා දර්ශනේ සුද්ධියට එන්න පුළුවන්. වේදනාවත් වේදනාව ඇතිවීමක් නැතිවීම නැති කරන මගක් සංඥාවත් සංඥාවත් සංඥාවක් ඇතිවීමක් නැතිවීම නැති කරන මගක් සංකාර විඤ්ඤා වෙන වෙනවත් පුළුවන් පහමක් පුළුවන් එකට. මොකද වචන ටිකක් විතරයි තියෙනවා. ඊට පස්සේ ඔන්න ඔය රූපය කියන එකත් රූපය ඇති වෙන හැටිත් නැති වෙන හැටිත් නැති කරන මගත් මෙහෙමයි කියලා දැනගත්තාම සක්කාය දිට්ඨිය නැති වෙනවා. සක්කාය දිට්ඨිය නැති වෙන්නේ වෙන මොකකින්ද නෙමෙයි. එයා රූපයෙන් අත්ත්ව සමනපස්සති කියන එක නෑ රූපය ආත්ම වශයෙන් දකිනවා කියන එකක් නෑ. ඇයි? රූපය දැක්ක රූපය හැදුනේ සතර මහා ධාතුසා ඒ සතර මහා ධාතු රූපය අසුර කරගෙන පස්සේ චිත්තචෛසික ටික නිසායි රූපය හැදෙන කියලා දැක්කන්නේ. රූපය කියන එක දැක්කා ඇහැ කන දිව නාසය නැත්තම් මහා සතර මහා ධාතුවේ සතර මහා ධාතුන්ගේ උපාදාය රූප ටිකයි රූප කිව්වේ කියලා රූපයක් දැක්කා. රූපය ඇතිවෙච්ච හැටි දැකපු හින්දා එයා රූපය ආත්ම වශයෙන් ගන්නෙත් නැහැ. රූපය අසුර කරගෙන පවතින ආත්මය දක්න්නේ නැහැ. මොකද එතන තියෙන චිත්තචෛතසික ටික දැක්ක සිත සිතුවිලි වලට සිතුවිලි සිතට උපකාර කරන පවතින ධර්මතාවයක් නිසා කාය රූපේ ජීවත් කරන ආත්මයක් නැහැ කියලා දැක්කා. ඒ නිසා රූපය අසුරු කරගෙන පවතින හිතක් දකින්නේ. නාම ධර්ම ටිකක් දැක්ක සිත සිතුවිලි වලට සිතුවිලි සිතට කියලා දැක්කම හින්දා නාම ධර්ම ටිකේ දික්කියකුත් නැහැ. රූපය දැක්කම හින්දා නාම ධර්ම අසුරු කරගෙන පවතින ආත්මයක් තියෙනවා කියලා නාම ධර්මයෙන් බැහැරක දකින්නේ නැහැ. එතකොට මේ මෙයාට සක්කාය දිට්ඨිය කියන තරණතාවය ඉදිරි කරන සත්‍ය ඥානය පැමිණෙනවා. සත්‍ය ඥානයේදී ධර්මතා හතරක් ඔයගලන්ට ලැබෙනවා. ඇහැ කියන එකේ ඇත්ත ඇති හැටිය හම්බ වෙන්න ඕනේ. ඇහැ කියන එකේ ඇත්ත ඇති හැටිය හම්බ වෙනකොට ඒක හම්බ වෙන්න ඕනේ අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙක. තේරුණාද? වර්තමාන ඇහැ හැදෙන්න හේතුව මොන විදිහට සම්භව වෙන්න ඕනේ සම්භව වෙන්නේ මහ භූත රූපේ උදව්වයි මහ භූත රූපය අතුරු කරගෙන පස්සේ චිත්තචෛතසික ටිකේ උදව්වයි දෙකම නිසා හැදිච්ච රූපයක් තමයි උපාදාය රූප කියන්නේ කියන උත්තරේ වල ඇහැ කියන්නේ යමක් පෙන්වන ප්‍රසාද ගතියට උපයට ඒ චක්කු ප්‍රසාදයේ හැදුනේ කොහොමද අවිද්‍යා කර්ම තණ්හා කියන හේතුයෙන් පැමිණි නාම ධර්ම ටිකත් කනබුන ආහාරයෙන් ඇතුළු මහ භූත රූපයක් කියලා දෙන්න නිසයි කියලා දැක්ක වුණ රූපේ දැක්ක වර්තමානයේ රූප සමුදයට දැන් ඔන්න එක සත්‍ය ඥානයට යයි රූප සමුදයට පෙන්නවා මොකද්ද අතීතයේදී මේ විදිහටම ඇත්තක් කියන තැන කෝක නොදන්නා කම නිසා ඇහැ මම මගේ කියන කෙලෙසයක් ඇති වුණොත් ඒ කෙලෙස හේතු වුණා නේද අද මේ ඇහැ හදන්න අද ඇත්තම දැක්කොත් මේ ඇත්තම දැක්කොත් ඇහැ මම මගේ කියන කෙලෙසයක් ඇති වෙනවා ඒ කෙලෙස හේතු වුණා නේද අනාගතයට ඇති වෙන්නේ කියලා රූප සමුදේ වර්තමාණයෙන් පටන් අරගෙන දෙපැත්තට බෙදලා යනවා දැන් සමුදේ සත්‍ය සත්‍ය ඥානය අර දුක්ඛ සත්‍ය සත්‍ය ඥානය මේ සමුදේ සත්‍ය සත්‍ය ඥානය තේරෙනවා නේද? හරි. ඊට පස්සේ යාට නෝනක් එනවා. අද ඇහැ මහ භූත රූපයක් ඇසුරු කරගෙන මහ භූත රූපයක් මහ භූත රූපය ඇසුරු කරන පවතින චිත්තචෛසික ටිකක් නිසා හැදුණු ප්‍රසාද ගතියට ඇහැ කන දිව ඇහැ කන දිවනාසේ ශරීරය කියලා කියන්නේ මේ රූප ටික කියන්නේ. මහ භූත සහ උපාදාය රූප කියන්නේ අවිද්‍යා කර්ම තණ්හා ආහාරයන්ගෙන් හටගත්තේ කියලා දකිනවා. දකිනකොට එයා දන්නවා මේ දැක්ම පෙර තිබුණා නම් මේ විදිහටම මේ රූපයේ පිරිසිදු දැකීම පෙර තිබුණා නම් මේ රූපය නැත්තම් ඇහැ මම මගේ මගේ ආත්මය කියන කෙලෙසේ එහෙම නැහැ. එහෙම වුණා නම් අද මේ ආයතන ටික හදන්නේ නැහැ නේද? කියලා නිරෝධයෙන් දකිනවා. අද මේ ඇහැ කන දිවනාසේ ශරීරය අවිද්‍යා කර්ම සංනා ආහාරයෙන් හටගත්තේ නැත්තම් මේ නාම රූප ටික පිළිසිඳ දැක්කොත් රූපේ පිළිසිඳ දැක්කොත් රූපේ මම ඒකම මම ඒ සමස්මෙන් නිමෙසු අත්තාත් මම මගේ මගේ ආත්මය කියන කෙලෙසියද නැති වෙනවා නැති වුණොත් මත්තේ මේ නාම ධර්ම රූපයකට දැසගෙන මහ භූත රූපයකට දැසගෙන මහ භූත රූපයන්ගේ මේ ප්‍රසාද ටික හදන්නේ නෑ නේද ආයතන ටික ආයේ හදන්නේ නෑ නේද කියලා සලායතන නිරෝධය දකින්න. රූප නිරෝධය, සලායතන නිරෝධය, මහපුත් නිරෝධය දකින්න. ඔය නිරෝධී සත්‍යය. වර්තමානයේ පටන් ගන්න දෙකට බෙදලා ගිහිල්ලා. නිරෝධී සත්‍යය. එහෙනම් මුත්තර වෙනවා මොකද්ද? එහෙනම් මේ රූපයේ පිරිසිඳ දැකලා සමුති දුරුකල නිරෝධය සාක්ෂාත් කිරීමට මෙන්න මේ විදිහට රූපය ගැන බලන්න ඕනේ නෝනේ. එහෙම බලන එකට උපකාර පිණිස දකින්න උපකාර මෙන්න මේතර දකින්න ඕනේ. පංච උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධය ඇතිවීම නැතිවීම හොඳට දකින්න ඕනේ එහෙනම් කියලා උත්තරේ ආවා. එහෙම දකින්න උපකාර පිණිස නීවරණ ධර්ම දුරු කරගන්න ඕන එකට හිත සමාධිකට යුතුයි. නීවරණ ධර්ම දුරු කරගන්න උපකාරී පිණිස කය වචන දෙක සංවර කරගන්න ඕන ඒකට සීලයට පිළිපිය යුතුයි. සීලයක පිළිපිටලා නීවරණ ධර්ම දුරු කරගන්න කමතහනක හිත වඩමින් මේ පංච උපාදානස්කන්ධය තෙහි උදියතේ ගැලිය යුතුයි නේද මොකද උත්තරයාගේ පංච උපාදානස්කන්ධය දැකලා ඒක ඇතිවීම නැතිවීම දැක්කම මම කෙනෙක් නැතිනවා කියලා දුක ඇති කරන හේතු නැතිනවා කියලා. එහෙනම් පංච උපාදානස්කන්ධය ඒ උද්‍යතයේ බැලිය යුතු නිහතකේ මොනක් කරන සීල සමාධි ප්‍රඥා. ඒකද කරන්නේ මෙහෙමයි කියලා ඉගෙන ගන්න. සීලයේ පුරන්නේ මෙහෙමයි, සමාධිය වඩන්නේ මෙහෙමයි, විදර්ශනා කරන්නේ මෙන්න මෙහෙමයි කියලා ඉගෙන ගන්න. දැන් මාර්ග සත්‍ය සත්‍ය ඥාන. මාර්ග ඥානේ සත්‍ය ඥානය කියනකොට දුක්ඛ සත්‍යයේ, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය, සත්‍ය ඥානය කියනකොට කල්යාණ මිත්‍යස්ස සද්ධර්ම ශ්‍රවණය කියන දෙකක් ඔයගොල්ලන්ට ලැබිලා තියෙනවා. හරිද? සත්‍ය ඥාන සෝතාපට්ටි අංගයන්ගෙන් දෙකක් ලැබිලා තියෙයි ඔයගොල්ලන්ට. ඊට පස්සේ එහෙනම් දුක පිරිසිඳ දකින්න නැත්නම් පංච උපාදානස්කන්ධය පිරිසිඳ දැකලා පංච උපාදානස්කන්ධය පිරිසිඳ දැක්ක යුතුයි සමුදය ප්‍රහාණය කොට යුතුයි ඒකේ එහෙම පිරිසිඳ දැකලා එහැ පිරිසිඳ දැකලා එහෙමම මගේ කියන එක එහෙනම් දෙවිය යුතුයි ප්‍රහාණය කළ යුතුයි ඇහි තියෙන ඇහි නැතිවීමත් මතු එහක නූපදීමත් ඒ විදිහට සාක්ෂාත් කොටගත යුතුයි. ඒ සඳහා මෙහෙම කරන්න ඕනේ කියලා ඕගලන්ට නුවණක් කරන පුත්තිය. ඒ නුවණින් ඕගොල්ලෝ භාවනා කරනවා කියන්නේ ඕගලන්ගේ කෘත්‍ය ඥානය මොහු කුරාම සත්‍ය ඥානය මොහු කුරා ගිය එකේ ප්‍රතිඵලය තමයි ඕගොල්ලෝ භාවනා කරනවා කියලා කියන්නේ. භාවනා කරන කෙනා සත්‍ය අවබෝධ වෙච්ච කෙනෙක් වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් ඕගොල්ලෝ භවනා කරන්නේ බුදුහාමුදුරුවෝ කිව්වට හෝ මම කිව්වට හෝ තව කවුරු හරි කිව්වට. ඕගොල්ලෝ සත්‍ය දැකලා කරන එක නෙවෙයි. එතකොට පිටි ඉස්සරහින් පිටිපස්සෙන් ඉඳලා තල්ලු කරන්න අදින්න ඕනේ. ඒකත් වඩා ඕගොල්ලෝ භවනා කරන රහත් වෙන්නේ මම. ඇයි? ඥාන දර්ශනේ කියන මංගාව මම කියන ආනාපාන සතිය වඩන. බුදු ගුණ වඩන, රසුගේ වඩන, මරණය වඩන කියලා මම කියන මේක කරන්නේ මොකටද? මම දුක දැකලා මම ඇහැ කියන්නේ මොකද්ද රූපය කියන්නේ මොකද්ද කියලා දැකලා රූපය ඇතිවෙච්ච හැටිත් දැකලා රූපය නැති වෙන හැටිත් දැකලා රූපය නැති කරන ප්‍රතිපදාව ගැන ඥාන දර්ශනය මං ගාව හොඳට තියාගන්න. ඒ ඥාන දර්ශනය ඇති කරගන්න අවශ්‍ය චිත්ත සමතයකුත් ඕනේ සීලයකුත් ඕනේ කියන එකක් තියාගෙන ඒකෙන් මුකුත් ඔයගොල්ලන්ට උගන්නත් එක කොටසක් මම කියලා දෙන හොඳට බුදුගුණ වඩන්න ආනාපාන සතිය වඩන්න දැන් බලන්න කොච්චර ප්‍රදේශයක් අඩුද කියලා. තේරුණා නම් තමයි අගෙන් දෝනකට ආවනම් කිරි දෙවුනනම් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හරිද? මංගව සම්පූර්ණ චතුරාර්ය සත්‍ය තියෙන ඥාන දර්ශනේ තියෙන්නේ පිළියට හරක් බලනවා වගේ වැඩක් තමයි මේ ඔයගොල්ලෝ කරන්නේ. එතකොට ඔයගොල්ලන්ටත් එහෙම එකක් ඕනේ හාමුදුරනේ භාවනාව කියලා දෙන්නේ කිව්වම අර භාවනාව කියලා දුන්නා කෙටියෙන් අතර වුණා වැඩේ. හරි මොකක්ද ඕනේ? කැමති දේ තෝරලා ගන්න පුළුවන් බුදු ගුණ භාවනාවද අසුභයේද මරණයද මෛත්‍රියේද ඒකත් කියලා දුන්නා. ඔයගොල්ලෝ කරනවා ඉතින්. දැන් ඥාන දර්ශනේ මම මට පැත්තක ඉඳලා කොහොමද කියන විදිහට හරියට තියෙනවා. ඉතින් ඕගොල්ලෝ කරන දේ හරිනම් රහත් වෙන්න ඕනේ. මම නමුත් වෙන්නේ නැති නිසා එහෙම එකක් නැති නිසා මටත් නෑ ඕගොල්ලන්ටත් නෑ. එහෙම හදිස්සියේදීවත් වැඩුණොත් ඕගොල්ලෝ කරන එකෙන් ඕගොල්ලන්ට ඉස්සර රහත් වෙනවා නම් වෙන්න තියෙන හේතුව තියෙන්නේ මට. මොකද ඥාන දර්ශනේ තියෙන මං ගාව. ඕගොල්ලෝ මං කිව්වට කරන එකක් නමුත් හොඳට තේරුම් ගන්න ඉස්සෙල්ලා අවශ්‍ය වෙන්නේ සත්‍ය ඥානය. කල්යාණ මිත්‍ර සහ සත්‍යර්ම ශ්‍රවණය කියන දෙකෙන් අපේ ජීවිතේට ලැබලා දෙන තියෙන මහවිශාල වෙනසක්. ඊට පස්සේ ඕගොල්ලෝ භාවනා කරන ඕගොල්ලන්ගේ ඔළුවේ. ඕගොල්ලෝ දැකපු ඥානය, ඕගොල්ලන්ගේ සත්‍යය. ඕගොල්ලෝ සත්‍ය අනුභෝධයක් තියෙන. දැන් සත්‍ය අනුප්‍රාප්තිය සඳහා කටයුතු කරනවා ඕගොල්ලෝ. සත්‍ය මුලින් සත්‍ය අනුප්‍රාප්තිය, සත්‍ය අනුභෝධය, සත්‍ය අනුප්‍රාප්තිය. ඉතින්ලා සත්‍ය අනුගිය අවබෝධයක් ලැබෙනවා. ඊට පස්සේ කෘත්‍ය ඥානය කියලා කියන්නේ ඕගොල්ලෝම දැක්කා. ඇත්තටම රූපේ ඇහැ කියන්නේ මේ ස්පර්ශ ආයතන හය උපන්න කියලා කියන්නේ ජරා මරණ දුක උපන්න. ශෝක පරිදේ දුක් දුමන උපන්න. මේ ස්පර්ශ ආයතන හය නමුත් දුක උපන්නේ ඇයි ස්පර්ශ ආයතන හය පිරිසිඳ දැකලා ස්පර්ශ ආයතන හය ඇති කරන හේතුව නැති නොකළ නිසා නේද කියන නෝන ඇවිල්ලා තියෙනවා. ස්පර්ශ ආයතන හය පිළිසින් දැකලා ස්පර්ශ ආයතන හය ඇති කරන හේතුව නැතිකට යුතුය නේද කියන නෝන ඇවිල්ලා තියෙනවා. ඒ හින්දා ඒ ස්පර්ශ ආයතන හය නැමැති දුකේ නූපදීමට මේ ඇත්ත දැක්ක යුතුයි මෙහෙම දැක්ක යුතුයි. එහෙම දකින්න මෙහෙම හිත නීවරණයන්ගෙන් වෙන් කරගත යුතුයි. ඒ මෙහෙම නීවරණයක වෙන් කරගන්න මෙහෙම කය වචන දෙක සංවරකට ගත යුතුයි කියලා හොඳට Taman ඔළුවට ගන්න ප්‍රතිපදාව. කල්යාණ මිත්‍රයතුල සද්ධර්ම ස්වරණ. ඊට පස්සේ සුද්ධ ඥානය Taman තුලින් දුක පිළිසඳ දකින්න සමුදය දුරු කරන නිරෝධය සාක්ෂාත් කරන විදියට මඟ වඩන. සීලය දැන් පිළිහිටනවා ඔයගොල්ලෝ. පන්සල් රකින්න, අටසිල් රකින්න. දැන් කරනවා. කෘත්‍යයක් තියෙනවා. සමත කමඨහනකින් හිත වඩනවා විතර. වඩ වඩ රූපය ගැන බලනවා. ඇත්තටම මේ රූපේ කනබුන ආහාරයෙන් හැදලා තියෙන හැමස්ලෙන් ආහාරයට ඇටෙන් යුක්තයි. කනබුන ආහාරයෙන් හැදුන මේ කය අසුර කරගෙන පවතින හිත නිසා නේද මේ ප්‍රසාදෙ පිටලා තියෙන්නේ. දැන් මරිච්ච මිනිහකට රූප පේන්නේ නැහැ නේද ප්‍රසාද ගතිය නැහැ නේද? එහෙනම් රූපෙට විතරක එකයිති නැහැ නේද? අන්ධ කෙනාට රූප පේන්නේ නැහැ හිත තිබුණාට එහෙනම් හිතට විතර කයිති නෑ නේද එහෙනම් කන බොන ආහාරයෙන් රූපය හැදුනත් ඇහැ තියෙනව නෙමෙයි ඇහැ මම නෙමෙයි ඇහැ මම නම් මගේ නම් රූපේ නැතුව තියාගන්න පුළුවන් වෙන්න ඕනේ නම් රූපේ නැත්තම් ඇහැ තියෙන්නේ නැහැ එහෙනම් ඒක අයිති රූපෙට ඇත්තටම කය අසුර කරගෙන පවතින චිත්තචෛතික ටික නැත්තම් කය තිබුණත් මිනියට පේන්නේ නැහැ එහෙනම් ආයිති මට නෙමෙයි චිත්තචෛතසික ටිකටයි තියෙන්නේ එහෙනම් මේ ඇහැ ආයිති චිත්තචෛතසික ටිකටයි රූපෙටයි නේද ඉතින් ඔක මම නම් මගේ නම් මේ ධර්මතාව දෙකම නතුව තියෙන්න ඕනේනේ කියලා හිතනවා හොඳට එහෙම හිතනකොට මේ කය ඇසුරු කරගෙන පවතින සිත නිසා නේද මේ කය ගති ටික තියෙන්නේ මේ මම නෙමෙයි කය මෙහෙම වෙලා තියෙන්නේ කයේ තියෙන කර්මජ ගති ටිකට නේද මේ රූපේ Tamange මූණේ හැටි කියලා එයා දකින්නේ මේ රූපේ මෙහෙම වුණේ හොඳට වේවා නරකට වේවා එයා ලැජ්ජ වෙන්නේ සසර කර්ම ගතිය දකිනවා මේ කය අසුර කරගෙන පවතින සිතේ තියෙන කර්මජ ගතිය ප්‍රකට වෙන්නේ මේ රූපේ ඒ සිතේ තියෙන කර්මජ ගතියටයි මහ භූත රූපේ නිබඳ වර්ණයකට නිබඳ සතහටකට නිබඳ විදිහට හැදලා තියෙන්නේ ලෝකේ කියන්නේ ඒක සැප දුක් විඳින්න පුළුවන් විදිහට යම් ආකාරයක නිന്ദා අපහාස ප්‍රශංසා විසනසුම් ලබන්න පුළුවන් විදිහට රූපේ හදන්න පුළුවන් gati ටික තිබුණ හිතේ හිත තිබුණ gati ටික රූපේ හදලා කියලා හොඳට දක්වනවා. කොහොම හිතේ හිත හිත වඩනවා. මේම කරනකොට මොකද වෙන්නේ? රූපේ ටික ටික පිරිසිදු දකිනවා. දකිනකොට සමුදේ තණ්හාව මම මගේ මගේ ආත්මය කියන කෙලෙස් ටික ටික ගෙවෙනවා කියන්නේ දුක ප්‍රහාණය වෙනවා. අතීත තණ්හා අනාගතයට ඇහැ හැදෙන්න තියෙන ඇහැ ආහාරෙ නැති වෙද්දී අනාගතයට ඇහැ දෙන්න තියෙන හේතුව නිරුද්ධ වෙනකොට නිරුද්ධ වීම තණ්හා නිරෝධේ මේ ඇහැ නැත්තම් ආයතන රූප ටික නිරෝධේ ටික ටික සාක්ෂාත් වෙනවා. සීල සමාධි ප්‍රඥා කියන සමථ විදර්ශන ධර්මයේ ටික ටික වැඩෙනවා. මගේ වැඩෙනවා. මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම කරනකොට දැන් සුත්ති ඥානය. දැන් ඒ නුවණින් මෙයා මේ ටික කරනවා. මේක කොච්චර දුරකට දුක පිළිසඳ දසයුක්තක් සමුදය ප්‍රහාණය කටයුත්තක් මේ විදිහට කරලා නිරෝධය සාක්ෂාත් කටයුත්තක් මග මෙහෙම වැඩි යුක්තක් කියලා දන්න හින්දා කරනවා දැන් කරන කෘත්‍ය ඥානය කියන කරන්න ඕන කීලියට භාවනා කරන්න කොහොමද හාමුදුරුවනේ අපි කියලා අහන්න ඕනේ කෘත්‍ය ඥානය ආවම ඒක නැත්නම් සත්‍ය ඥානය නැති හින්දායි ඇත්ත මොකද්ද කියලා දන්නේ නැත්නම් කරන්නේ මොකද්ද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් ඇතිවීම බුදුරජාණන් ක්‍රමයේනේ ඊදවසේ පෘථග්ඥාන කළා කියන තරක් සත්‍යනුපාතිය සත්‍යට පැමිණිය දුක පිළිසින් දැක රූපේ සම්පූර්ණ පිළිසින් දකිනවා චත්තාරච මහබුත චතුර්ණච මහබුතන උපාදාය රූපං කියනකොට සතර මහා ධාතුවේ උපාදා රූපය කියන ටික හොඳටම දැක්කා ඒ ටික ඇති කරපු මේ අතීතයේ ඇති කරපු ඒ ටික නොදැකීම නිසා ඇති කරපු තණ්හාවක් තිබුණා නම් ඒ තණ්හාව ප්‍රහාණය වෙලා තියෙන රූප ටික නිරුද්ධ වෙනකොට නැවත රූපයක් නොහට ගැනීමේ Nirodhayat සාක්ෂාත් වෙලා සමතේ දර්ශනා වඩලම යමක් සඳහා නම් කලේ කරන ඉවරයි මත වැඩුවා කීනා જાති ඉපදීම ඉවරයි. දැන් ඉතින් ආයතනයේ ඉපදීම ඉවරයි කියන නෝන යට තියෙන. ඉපදෙන තෘෂ්ණාමනතිය වඩුව නතරවන මත්තේ කටයුත්තක් නැහැ කලියුත්ත කළා කියන ප්‍රතිවික්ෂ ඥානයක් උපදිනවා. එවන් ත්‍රිපරිවර්තන ද්වාදසාකර යතහ භූත ඥාන දර්ශනස විසුද්ධම් මොහොතේ. මේ හතර ආරම්භය මේ තුන් ආකාරයෙන් වෙච්ච දුලස් වටේ ද්වාදසාකාරයේ යතහ භූතව ඥාන දර්ශනය ඇත්ත ඇති ඇති දකින නුවණක් ඇති වුණාම එහෙනම් යථාභූත ඥාන දර්ශන පිරිසුදු වෙනවා පිරිසුදු වුණා බුදුරජාණන් වහන්සේට ඒ විදිහටම පිරිසුදු වුණ දවසට මතු කටයුත්තක් නෑ කියලා කියනවා එතකොට එතනදී සත්‍ය ඥානය කෙනෙකුට ආවහම කල්යාණ මිත්‍රයතුල සත්‍යර්ම ශ්‍රවණ සෝතපට්ටි අංග ටික යට ලැබුණා. එතකොට කියනවා මේ සද්ධානුසාරි ධම්මානුසාරි කියලා නියතය මාර්ගය. ආකේ. ඊට පස්සේ කල්යාණ මිත්‍රයතුල සත්‍යර්ම ශ්‍රවණය කියන දෙකෙන් සත්‍යඥාන ලැබුණාම එයා කරනවා. යෝනිසෝ මනසිකාර ධර්මානුකරණ ප්‍රතිපත්තිකේ ප්‍රතිඥාන එකතු වෙනවා. එයා ඵලයටපත් වෙනකම් ලෝකවත් අපි කියමු මේ සා විශාල ලෝකෙ. විශාල උල්කාපාතයක වල මුළු පෘථිවියම විනාශ වෙන්න තියෙද්දි මේ වගේ දර්ශනයක් ඇවිල්ලා නමුත් ඉගෙනගෙන නමුත් සෝවාන් ඵලයටපත් නොවුණු කෙනෙක් හිටියොත් එයා වෙනුවෙන් ලෝක විනාශ වෙන්නේ නැහැ කියලා. මාර්ගස්ත්‍ය ඵලයටපත් වෙන තාක් කල්පවත් විනාශ වෙන්නේ නැහැ. එක්කෙනෙක් ඉන්නේ. එතකොට මේ ධර්මතාවය මොනතරම් බලයිද කියලා හිතන්න. මොනතරම් බලයිද කියලා හිතන්න. ඒ හින්දා එයාද කියන තිතකප්පි කියලා. කල්පයේ සිටිනවා. එයා නිසා එයා වෙනුවෙන් කල්පේ පවා විනාශ වෙන්නේ නැතුව, දැවෙන්නේ නැතුව, විනාශ වෙන්නේ නැතුව පවතිනවා. තිතකප්පි පුද්ගලයා කියලා කියනවා. බලේ කොහොමද? ඕ සිය ගණනක් මිනිස්සු උත්තරම නිින්ද ගිහිල්ලා ඉන්න වෙලාවක එක මිනිහෙක් ඇවිදින් හිටියෝ. ඒ මොනසේ බලවත් නැතර ඔක්කොටම වඩා අර කෝටි ගානකට ඕන දෙයක් කරන්න පුළුවන් මෙයාට. ඒ වගේ දික් සම්බන්ධකද. එතකොට හොඳට දකින්න මොනවා හරි දෙයක් කළා මොනවා හරි සද්ධාවකින් දික් සම්පන්න වෙන්නේ නැහැ. ඒකද න්‍යායක් තියෙන්නේ. ධර්මතාවයක් තියෙන්නේ කියන එක තේරුම් ගන්න. මේ වගේ සහේතුක ප්‍රතිපදාවක් තියෙනවා කියන එක. මම දන්නේ මට තේරෙන මට්ටමට මම යමක් කියන්න උත්සාහවත් වෙනවා මොනවා හරි දෙයක් කළා නෙමෙයි බුදුදහම කියන්නේ හරි පුදුම දෙයක් පුදුම දර්ශනයක් ඒක තුල සහේතුක ප්‍රතිපදාවක් තියෙන හින්දා කොහේ සද්ධා මාත්‍රයකින් කොනකින් ඉල්ල ඉන්න එපා මේක දිහා ඒකත් හරි මේකත් හරි අරකත් හරි කිය ගොලන්ට බණ භාවනා කරන්න වෙලාවක් හම්බෙන්නේ හරි දේවල් මොකද කිය හොර හොයන්න මේක මේ බුදුදහම ওই ත්‍රිපිටකය ඉගෙන ගන්න තේකේ අඩුව තියෙන්නේ. මම කියන්නේ මං ලියලා තියෙන පොතක් තියෙනවා ඒකවත් බලන්න තු ත්‍රිපිටකය බලන්න. මේ ත්‍රිපිටකය බලන්න ඕගොල්ලෝ තේරෙන්නේ මේ කතා කරන ධර්ම මොන තරම් සහේතුකද කියලා. මොකද මට පෞද්ගලික අදහසක් කියන්න ඕනවක් නැහැ. ඉතින් මෙන්න මේ වගේ සහේතුක ධර්මතාවයක් තියෙයි හැබැයි කැඹුරු. ඒක ඉස්සෙල්ලා ඉගෙන ගන්න. ගැඹුරු වුණාට ප්‍රශ්නයක් නැහැ. මොකද සත්‍ය ඥානයේ අනුමානයෙන් අනු ලැබුණාට පස්සේ මොහොත කොච්චර ගැඹුරුද ගැඹුරට බලන්න එපා පටන් ගන්න තියෙන්නේ කකුල විලුඹුවත් වෙන්නේ නැතුව තැනක ඉඳලා ගොඩේ ඉඳලා ගැඹුරු ගැඹුරු කියලා බය වෙන්න එපා කෙනා කෙනාට පුළුවන් ප්‍රමාණයට සාගරේ තව අනන්තය අප්‍රමාණය ගැඹුරු වෙනව ප්‍රශ්නයක් නෑ තම තමන්ට පුළුවන් ප්‍රමාණයට දිහට බහින්න. සැල්ල පෑගෙන තැන ඉන්න කෙනා තයිතු වතුරට. බෝතල මැදින් ගිනතයි කියලා. ඒ හින්දා මේ අනුමානට දැනගෙන ඒක කරගන්න ඕනේ කියන තැනකින් සීලයට පිටල පටන් ගන්න කියන සාසනයටයි. මහා සාගරයේ මැද්දේ ඉන්න කෙනෙක් වගේ මහරහතන් වහන්සේ මේ සාසනයටයි. ඒ හින්දා අපිට බෑ කියන තැනකින් හිතන් දෙපා පටන් ගන්න දෙපා මේ වගේ ධර්මතාවයක් තියෙන්නේ කියන ටික තේරුම් අරගෙන ඒක කරන්නේ ඉතින් බුදුහාමුදුරු දේශනා කළ එකයි ඇදගෙන ඉන්න ඇතුමට අපි හිතට හෝ පිළිගත්තොත් ඒක වෙන නොබල මේ සක්කාය දිට්ඨිය දුරු කරගන්න වටිනවා කියලා පෙන්වනවා ගෙවල් දුරවල් යාන වාහන ඉද කඩම් මිල මුදල් දූදරෝ ගැන බලන්නේ නැතුව කවුද පාරට කාපේ කොහොගිනි ගත්තේ කොහොම වාගන්න වෙහෙතෙනවා පුද්ගලයෙක් වගේ බාහිර භෞතිකයේ දිවනුවට දාලා මේ සසර කතරින් ඈතර වෙන ධර්මාවත ජීවිතේ පළවෙනි තැන කරගන්න කියන එක කිව්වා අනුමානට ඔගොල්ලෝ හිතන්න මේක ඉපදෙනවා මැරෙනවා ඉපදෙනවා මේකේ ඇති තේරුමක් නෑ මම කිය ගොඩාක් ඕනේ නුවණින් බැලුවොත් උපන්න දවසේ ඉඳලා මේ කරන්නේ මොකද්ද කියන එක දිහා පොඩ්ඩක් ජීවිතේ හිතලා බලන්න අපි ඔක්කොමලා කරන සැප සතුට සම්සිල මම කියන්නේ නැහැ. ගෙවල් දොරවල් හදන්න එපා, දරුවෝ හදන්න එපා, මිල මුදල් එකතු කරන්න එපා කියන එක නෙවෙයි මේක තියෙන්නේ. ජීවිතය බඳගත්ත බෙරේ ගහන්නේ කියලා කතාවක් තියෙනවනේ. කටයුතු ටික යුතුයකම කරන්න ඕනේ. නමුත් තමන්ගේ ආර්ථික අධහැරන විදිහට කරන්න එපා. ඒ ජීවිතවල අඩුපාඩු තියෙනවා. මම කියන්නේ එකපාරට පිටියක නගින්නේ කියලා නගින්න බෑ. නමුත් අපි අද දවසේදී වැරදක් වුණා මේ වරද හෙට දවසේ හැදෙන ධහමකින්ද කියන එකයි මම කියන්නේ. වැරදි කරන්නේ නැතුව රහතන් වහන්සේලා වගේ ඉන්න කියලා මම කියන එක නෙමෙයි මේ. මම දන්නවා ඒක බෑ. ප්‍රතිපතන පාට වෙනවා. නමුත් වටින්නේ ඒක නෙමෙයි. මොකද අද අඩුපාඩුවක් තිබුණා. එයා අඩුපාඩුවෙන් කන හැම කිසිම වෙලාවක වැරද්දට අඩුපාඩුවට කනගාටු වෙන්න එපා. කනගාටු වෙනවා කියන්නේ වැරද්දට වැරද්දක් එකතු කරනවා කියන එක. කනගාටු වෙනවා කියන්නේ දුක් වෙනවා කියන්නේ පසුතැවිලි වෙනවා කියන්නේ වැරදුනා කියලා ඒකට තව බර වැඩි කරන එක. උත්තරයක් ගන්න. මේ වැරද්ද උනේ මගේ අතින් මේ කෙලෙස් නිසානේ. මම කෙලෙස් දුරු කරගන්න අප්‍රමාදී වෙන්න ඕනේ කියන තැනක අනිත් පැත්තට හැරෙනවා. අනේ මගේ අතින් මෙහෙම වුණානේ මෙහෙම වුණානේ කිය හිත හිතා ඉඳින්න තවත් ලෝභ මොහ දෙක එකතු වෙලා මිසක. වැරද්ද තව දවස තවදුරටත් හෙට දවසේදී වැරදෙන්න තියෙන හේතුව කොහේ ඉන්නේ අපි ඔය ක්‍රම වැරදි. වැරද්දක් වුණහම ඇත්තටම මම හුරු වෙලා තියෙන පුරුදු කරන මොනවා හරි දෙයක් වුණොත් සමහර කෙනෙක් ගහන්න බයින විදිහ වැරද්දක් කළා ඇති. ඒකට පසුතැවිලි වෙන්නේ නැතුව වෙන විදිහකට දෙයක්. නමුත් මේ වැරද්ද උනේ මේ කෙලෙස් සහගත මනසකින් හිතපු නිසා. අවිද්‍යාව නිසා. මේකට තියෙන උත්තරේ සානකට පුළුවන් තරම අත්‍රමාදී වෙන්න ඕන කියන තැනකින් සමත නිමිත්තකට හරි හිත තියාගන්න උත්සාහවත් වෙනවා මිසක අර පසුතැවිල්ල කියන එකත් අඩු වෙනවා ඒ ඒකටම පසුතැවිල්ලත් අඩු වෙනවා පසුතැවිල්ල කියන එක ඇති වෙන්න ඒවත් දෙයක් කරන විදිහ හේතුවක් නිසා හැම වෙලේම ජීවිතේ කොහොමද පාඩමක් ඉදිරි කරගන්න අපි ගොඩාක් දෙනෙක් කරන්නේ අනිත් පැත්ත මොකද්ද වැරද්දක් වුණාම පුන පුනා පුන පුනා ඒක හිත හිතයි තවත් කෙලෙසිම කෙලෙසි අසුචිය අසුචිය හොදන්න හදනවා අපි. එහෙම එහෙම හිතලා හිතලා මේ මේක අයින් කරගන්න හදන්නේ. නෑ මම එහෙම කියන්නේ නැතු ඉන්න තිබුණේ අපරාධි මට මෙහෙම කිව්වනම් තිබුණා. මෙහෙම කිව්වනම් තිබුණා. මෙහෙම කිව්වනම් බලන්න කොච්චර කාලයක් අහ කරලාද කියලා අනාවබෝධින් ඉතින්. නමුත් ඕන එක නෙමෙයි. නෑ දැන් කරන්න දෙයක් නෑ ප්‍රශ්නයක් නෑ. වැරද්ද වුණා ওই වැරද්දුනේ මෝහය නිසානේ අවිද්‍යාව නිසානේ කෙලෙස් නිසා මේ වැරද්ද නැවත නොයෙන්ද මම අප්‍රමාදී වෙන්න ඕනේ. එතකොට තියෙන එකේ බලයත් අඩු වෙනවා. හෙට දවසේ ඉඳලාගෙත් මේ වැරද්ද කෙරෙන්න තියෙන හේතු අඩු වෙනවා. ඊගාව මෙතන සිහිනුවන දැන් දිනුනලන්නේ. ඔය වගේ දෙයක් වෙන්න එනකොටම එයා සංකල දහම මතක් වෙනවා. එයා සතු නිමිතක තියාගන්නට එදාට වැරද්ද වෙන්නේ නැහැ. අන්න ඒකයි මම මේ ඕගොල්ලන්ට කුණු කුණා කියන්නේ. ගෙවල් දොරවල් අතහරින්න කියන එක නෙමෙයි. තියෙන එකේ බලය අඩු වෙන්නත් නැවත නැවත මේවට එකතු කරන්න තියෙන තැනකින් කෙලෙසේ දියුණු නොවෙන්නත් කියන තැනකින් කියන්නේ. තියෙන එක දිරා යන්නත් අලුතෙන් එකතු නොවෙන්නත් නෙමෙයි කියන තැනකින් කියන්නේ. ඒක දැන් මේක එපා කියන එක නෙමෙයි. ඒක තේරුම් ගන්න. නැත්තම් මම මේ ආන්දර ගෙවල් වල රන් රිදී මුතුමෙන් ඕවටමනේ කියන්නේ. කියන්නේ ඒක අර සෞදකෝල ආන්දරන් ටෙව නැතිද කාමට තියෙන ඊර්ෂ්‍යාවට කියුවා. මට නෙමෙයි ඒ කියලා තිබුණේ නමුත් මේ ආවුරුකෝ බණ කියන්නේ ඒ හින්දා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. මේ වර්තමාන පඬිතුකක් තමයි මේ බුදුහාමුදුරුවෝ කාමේ පාර කියලා කියන්නේ අවනාපිට කියලා. ඕකට මට උපමාවක් මතක් වෙනවා. කබරයින්නේ හොද්දට කුණු වෙලා ළඟ පාතක ඉන්න බැරි මලකුණක් අල්ලගෙන කනකොට ඕගොල්ලෝ යන්නකෝ ඌ හිතාගෙන මේක උදුර ගන්න එනවා කියලා පුම්බල නැට්ට පුම්බල ගහන්න හදන උස් උස් ගාන. ඇයි ඒකේ යා හිතාගෙන ඉන්නේ මෙච්චර ප්‍රියමනාප කෑමක් මොකන් අපි අරක ගන්දේ කිට්ටෙන්න බැරුව හරි අමාරුවෙන් ළඟ එන්නේ. කබරය හිතන්නේ ඒක උදුර ගන්න එනවා. ඒ වගේ කබරය මලකුණව කනවා වගේ මේ කාම වළඳන එක බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට. කට්ටි හිතාගෙන තවගේ මලකුණ උදුර ගන්න එනවා කියලා. ඔකට තමයි මට දෙන්න දෙන උපමාව. ඉතින් ඒ හින්දා ඒ හිතන්න එපා මේ මම ওই බල කියන්නේ ඔගලන්ට තියෙන කැමැත්ත තියෙන මේක නෙමෙයි මට ප්‍රශ්නයක් නෑ නමුත් තියෙන ඇත්ත මම කිව්වේ කියන කාරණාව හොඳ වටිනා ටිකක් තියෙනවා මම හැමෝම දලාම ගෙවල් දුරවල් දූ දරුවෝ රාන් බින්දි මිල මුදල් ඊට කඩල් මේවා කරේ තියෙන බැඳීම අයින් කරන්න අයින් කරන්න කියන එක කියන්නේ අප්‍රමාදීව දහමකින්ද කියන එක. ඒ කියන්නේ එපා කියන එක නෙමෙයි ඒක හිව්වේ කියන එක කියන්නේ. තියෙන එක උගලන්ට අපහසුකින් තොරව දිග දිරා යන්න අලුතෙන් එකතු නොවෙන්න කියන තැනකින් කියලා තියෙනවා. මේ ශාසනය පෙන්වලා තියෙන එක පුරාණ කර්මයෙන් හැදුණු රූපේ දිරන්න කෙලෙස් ටික දුක දිරන්න මතු දුක එකතු නොවෙන්නත් වෙන විදිහට තියෙන ශාසනය. කාමෙත් එහෙමයි. පුරාණ මෝඩකමට හදාගත්ත ටික ගෙවෙන්නත් අලුතෙන් මෝඩකමට කාමයේ හදා නොගන්න නොගන්නත් කියන තැනකින් මම කියන්නේ. ඒකයි වැරදක් වුණාම ජීවිතේ ඇඬෙන විදිහ වැරදක් වෙන්න පුළුවන්. වරද ලොකුනේ. දෙවනුවක් පුන පුනා හිතෙන් හදන්න යන්න එපා. එයි ඒක හදන්න යනවා කියනකොට ඒ වැරද්දත් බලවත් වෙනවා ඒක දුක් දුම්නස් වෙනවා වෙහෙසට උහුලන්න නැති මට්ටමටපත් වෙනවා හෙට දවසේදීත් මේ වැරද්ද මේට වඩා වැරද්දකුත් කරන්න හේතුවක් ඇතිලා. වැරද්දක් එන්නේ නැහැ. ගුටි කෑව දැනුනව පුරාණ කර්මය කියන ඕක තමයි කරන්න වෙනවා. නමුත් මේ වැරද්ද උනේ අවිද්‍යාව කර්මය කියන තණ්හාවකින් කෙලස් ටික නිසා. මම අප්‍රමාදීව කුසල ධර්මයේ කියන සති නිමිති හිත තියාගන්නවා කියන තැනක වීර්ය කරනවා. ඔගොල්ලෝ දන්නේම නැතුව අරතරම් වෙහෙස පිච්චෙන ගතියමුත් අඩුවේ. ඒ වගේ වැරද්දක් කරන්න තියෙන හේතුව එද්දී ඔගොල්ලෝ සිහිනුවන ගන්න දෙහෙට දවසේ. ඔගොල්ලෝ මහදායි. ඔන්න ඔය ටික හොඳට මතක තියාගන්න. සියල්ලම සීලවා කරන්න බෑ. නමුත් බොහෝ වෙලාවට බොහෝ තරම් දුරට මම මේ ටික කරනවා. ඒ නිසා මම කියන්නේ ඒකෙන් මානසික තියෙන සැහැල්ලුව සැනසෙල්ල ජීවිතේ වර්ධනය දකින හින්දා කියන්නේ. ඒ හින්දා බණ ඉගෙන ගන්න බණ අහනවා කියන්නේ උණු කරන්න බැරි දෙයකින් පටන් ගන්න එක නෙවෙයි පුළුවන් දෙයකින් පටන් ගන්න. ඈ ඒ හින්දා මම කියන්නේ කවදාවත් ඔයගලන්ට මේවා අයින් කරන්න කියලා නෑ. තියෙන එක දිරන්නත් එකතු නොකර ගන්න තමයි ඉන්නේ කියලා තියෙනවා. ඒ හින්දා අප්‍රමාදීව ඇඳගෙන ඉන්න ඇඳකට ගිනි ගත්තා වගේ චතුන් පහරලද්දෙක් වගේ පුළුවන් තරම් සීලයට පිටන්න ධර්මයේ හැදෙන්න මේ ස්කන්ධ ටික පිළිසින් දකින්න උත්සාහවත් වෙන්න මේ ටික පිළිසින් දැක්කොත් ඔයගොල්ලන්ට මේ සත්‍ය ඥානය තුන වෙන මුකුත් නැපා ඇහැ පිළිසිඳ දකින්නවා කියන එක කරන්න ගොඩාක් දේපා එකම එක ආයතනයන්ගෙන රූපත් ඔලෙනවා රූපය කියලා දකින්න රූපයන් ගැන රූප ගොඩාක් බැින ඇහැ විතරක් ගන්න. ඇහැ පිළිසිඳ දකින්නවා කියන තැනකින් උත්සාහවත් වෙන්න. ඇහැ පිළිසිඳ දැකලා ඇහැ කෙරේ පවතින සමුදිය දුරු කළා කියන ඇහැ නැති වෙනකොට මතු ඇහැ මොහට ගන්න Nirodhi සාක්ෂාත් කරන විදිහට ඇහැ ගැන මෙන්න මෙහෙම මම බැලිය යුතුයි. දැක්ක යුතුයි. ඒ සඳහා සීලයක පිටව සමතකම තහනක් වඩමින් ඇහැ මම මෙහෙම පරිශ්‍රණය කළ යුතුයි. කිත් සත්‍යය. උත්තරය අරගන්න සීලයක පිළිටන්න සමාජකමට අහනකින් හිත වඩමින් චක්කු ප්‍රසාදය කියන එක මොකක්ද ඒක හැදුනේ කොහොමද හොඳට මෙනෙහි කරන්න මෙනෙහි කර කර හිත වඩන්න පුත්‍රය ඇහැ පිරිසිදු දැක්ක ඇහි තණ්හාව නැති කළා මේ තණ්හා සමුදය දුරු කළා තියෙන හැ නැතිනොට මතු හැ හැදෙන්න තියෙන හේතුය නැති කළා හැ නිරෝධී සාක්ෂාත් කළා මතු කටයුත්ත කළා ඉවරයි කියලා අරිහත් ඵලයම කියන්න පුළුවන් මත්තම තියෙනවා. හැවිස්ස ගන්න. මේ ශාසනය දීර්ඝව තොරණගත හැකි. කෙටිම ගතේ. සබ්බං විමුක්ති රසං විමුක්ති රසය එකයි. ඇහෙන් මිතුණු කියලා සියල්ලංගේ මිතුණු සියල්ල තියෙන තැන ඇහැ තියෙන තැන සියල්ලම තියෙනවා. කන මිදුර කෙනා සියල්ලංගේම මිදුණා. කන තියෙන තැන සියල්ලම තියෙනවා. ඒ නිසා ඒ නිසා ඔන්න ඔයෝගේ ප්‍රතිපදාවක් කියන්නේ කියන එකත් මතක් කරලා මේ ජීවිතයේදී උත්සාහවත් වුණොත් ඕගලන්ට නිවීම සැනසීම ලබා ගන්න බැරි නෑ. ඒක පුළුවන් කියන්න තියෙන හේතුව තමයි බුද්ධෝත්පාද කාලෙකුත් ලැබිලා, මනුස්ස ජීවිතෙකුත් ලැබිලා, සත්‍ධර්මයේ තියෙන වටපිටාවකුත් ලැබිලා ඒ අතරදී මෙහෙම හරි බණපදයක් අහන්න තරම් හේතු සම්පත්‍යතු ඉදීමෙන් කියනවා හරියට කලයක් ඇතුලේ ඇඟිලෙන පහනක් වගේ නිවීමට හේතු හැමෝගේම හතවතේ තියෙනවා කියන එක ලක්ෂණයක් කියලා මට හිතෙනවා මට හිතෙනවා. එහෙනම් බැරි නෑ හැමදේම අප්‍රමාදීව උත්සාහවත් වෙන්න මෙන්න මේ වගේ සහේතුක ධර්මකුත් තියෙන්නේ කියන එක මතක කර මගේ දේශනාව අවසන් කරනවා. දේශනාව ගැඹුරුයි තමයි. නමුත් ප්‍රතිපදාව ඉගෙනගෙන අපි භාවනා කරන්නේ මොකටද කියන උත්තරේ තියෙනවා මේක. අපි සිල් රකින්නේ ඇයි සමාධි වඩන්නේ ඇයි විදර්ශනා කරා කියන්නේ ඇයි කොහොමද මොකටද කියන ටික තියෙන්නේ ඒ නිසා මෙහෙම කරන්න කියන ටික මතක් කරනවා වෙසක් එක දවසේදී මම ටිකක් ගැඹුරු තමයි නමුත් මේක තව ටික තේරුම් කරලා ලෙහෙල දෙන්න ජීවිතයට පහසුවෙන් අල්ලගන්න පුළුවන් ක්‍රමෝපායන් හොයලා දෙන්න මම පුළුවන් තරම් සහවත් වෙන්න එහෙනම් හැමදාටම මේ දේශනාව උතුම් වෙන हेतु साधना अपि දවසල් පින්වතුන් බණ අහලා ධර්ම දේශනා කළා. බොහොම වටිනා කුසල ධර්මයන් රාශියක් සිදු කරගත් අද දවසේදී අපි මේ සිද්ධ කරගත්තා වූ සීල කුසලයන් අනුමෝදන් කළ යුතු තැන්වලට අනුමෝදන් කරමු. විශේෂයෙන් මේ කුසල ධර්මයන් අතමේ විදියට මේ පින්වතුන්ට පින් සිද්ධ කරගන්න පුළුවන්කම තියෙන ගෞරවනීය මහා සංඝරත්නයයි ගෞරවනීය ලොකුහාමුදුරන් වහන්සේ අත මෙතන නෑ ලංකාවේ හිටියත් ගෞරවනීය ලොකුහාමුදුරන් වහන්සේ ධම්මශ්‍රී හාමුදුරුවෝ ඒ වගේම අපේ ඥානමුල හාමුදුරුවෝ ඇතුළු මහා සංඝරත්නයේ මහා ශාස්ත්‍රීය සේවය කරමින් මේ තුන්තුන්ට කුසල ධර්මයන් වඩා වර්ධනය කරගන්න උපකාර කරලා තියෙනවා. ඉතින් අපි සිත් කරගත්තා සියලු කුසල ධර්මයන් කරුණීය ලෝකහාමුදුරුවෝ ඇතුළු මහා සංඝරත්නයට අනුමෝදන් කරනවා අනුමෝදන් වෙත්වා පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවී චිර ජීවනයක් ලැබේවා කරන කියන සාසන මාර්ගකට දියුණු දියුණු කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා. තුම ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනීය බෝධිගින් උතුම් සනසෙත්වා ප්‍රසාදිත සාදු. ඒ වගේම මතක් කරන්නේ මම මේ ඇවිල්ලා තින් ගොඩාක් බණ කිව්වා. ගොඩාක් පින් සිතිවිලි පහල කරගත්තා පින් පහලක් කරගත්තා. ගොඩාක් දෙනෙකුගේ සිත් තුළ යම් මට්ටමක හෝ දහම් සිතුවිලි ඇති කළ කුසල් සිදු කෙරුවා. මේ කරන හැම එකකටම මුල් වුණා විශේෂයෙන්ම අද මෙතන ශ්‍රී ලංකාවේ නැති පුණ්‍යරත්නහාමුදුරුවෝ. ඉතින් පුණ්‍යරත්නහාමුදුරුවෝ මට නැවත නැවත මතක් නොකළේ නම් කොහොමලාට මම මේකත් ඉන්නේ නැහැ. ඉතින් අද කළ පුරෝදන පුණ්‍යරත්නහාමුදුරුවන්ට ඒ වගේම මතක් කටයුතුයි උදේ පාන්දර නැගිටලා සීතලී වැඩට ගිහිල්ලා රැයට වැයවිලා ගෙදර ඇවිල්ලා සාඩිය මහන්සියෙන් තමයි යන්න යන්නේ යමක් හොයන්නේ. ඒ විදිහට දුක් මහන්සියෙන් හොයපු පෞද්ගලිකව හොයපු ධනෙ. පෞද්ගලිකව විපෑතම් කළා ජීවත් මාත්මා නොන මාත්මිය මට මේ ටිකට් එක එහෙම හදලා දුන්නේ. සත්‍යය දුක නැති නමුත් ඒ කරපු මුදල හෝ වටිනාකම නෙමෙයි මම කියන්නේ ඒ සත්ක්‍රියාව. එතන තියෙන මහා ශ්‍රේෂ්ඨ සත්ක්‍රියාව. තව කෙනෙක් කාගේ බණපදයක් අහනවා නම් මොන තරම් ඒක වටිනවද කියන කලනකම. ඒ කලනකම පිළිය යුතුයි. ඉතින් පියරත්න මහත්මයාට මේ තේ දූදරුවන්ට පුණ්‍යරත්න හාමුදුරුවන්ට මේ කලාව සිල් කුසල ධර්මයන් අනුමෝදන් කරනවා අනුමෝදන් වෙත්වා ඒ සියලු දෙනා නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනය ප්‍රාර්ථනීය බෝධිගින් උතුම් නිසසෙන්ට හේතු පුනිස්සේ වේවා කියලා සාදු සාදු ඒ වගේම අද දවසේ සිද්ධ කරගත්තු මේ සියලුම කුසල ධර්ම ලෝක්‍ය සම්බුද්ධ ශාසනයක් නැතිව උතුම් මේ පින්වතුන්ගේ ජීවල් දුරවල රක්ෂා දී ස්ථානෙන් දදිකේ තු ශාසන මාම් කිෂ්ඨකාරක සියලු දෙවියෝ මෙතින් අනුමෝදන් වෙත්වා දෙවියන් දිව්‍ය සිර වඩා වර්ධනය කර ගනිමින් දිව්‍ය උපතන බෝධිගින් තුන් සනසත්වා කියන තැනින් අපි දිව්‍යන්ට පින් අනුමෝදන් කරමු ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු මුත් ශාසනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤාතමනෝවිකා චරණක්ඛන්තු මේසා ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා පුඤ්ඤාතමනෝවිකා නිරන්තරස්ස ඒ වගේම ප්‍රම්මා ස්වාමීන් වහන්සේලාගේ නමින් සිහි කලුරිය කළා වූ සිරුණා තේතන ප්‍රාදීනුත් පුණ්‍ය රත්නාම්තුන්ගේ ඒ වගේම අපේ පිරිත් මහත්මන් මෙතනගේ නමිනසිකල් විකලාව සීනාතිලෝ ඒ වගේම මෙතන සහ සම්බන්ධ වෙච්ච මේ පින්වත් සියලු දෙනාගේ නමිනසිකල් විකලාව සීනාතිලෝ මේ ජීවිතේ සාංසාරිකත් හැම දෙනාගේම නමිනසිකල් විකලාව මේ පරිලෝකීය පින් බලාපොරොත්තු නැති වෙනවා සියලු දෙනා මදලා සිකලාව මේ කුසල ධර්ම ඕම් කලාව වෙන කන්සිස්ටන්ට් සාධනා දිනා මුදන් උත්තා ඥාති දුක දුසිතින් දුකින් අතර දෙසපත් භාවිතපත් උපත්තියේ උතුම් නිවනින් දසනසත්වා කියන අදහසින් ඥාතිට පින්වන්වදම් කරමු. ඉදම් මේ ඥාති නම් හෝතු සුඛිතා හෝතු. ඉදම් මේ ඥාති නම් හෝතු සුඛිතා හෝතු. ඉදම් මේ ඥාති නම් හෝතු සුඛිතා හෝතු. මේ වගේම මේ පින්වත් සියලුම දෙනාටත් මේ පින්වත් සියලු දෙනාගේ සුජීවත්ව වාසය කරන මව්පිය කුරුළු නැත හිතම සාදින්ට පින්වත්තුන්ට මේ බණපදයක් අහන්න මෙතෙන්ට එන්න ඊට හදලා දීලා ඔබලගේ දරුවෝ බලාගෙන වෙන්න පුළුවන් දේවල් බලාගෙන වෙන්න පුළුවන් අහලා පාලාය කෙතරයි තා ගොඩාක් දෙනෙක් ඉන්නේ නැති ඔයගොල්ලන්ට ශ්‍රේෂ්ඨ කරගන්න ඊට හදලා ඒ අයට මෙතෙන්ට පැමිණි ඔයගොල්ලන්ට මේ හැම දිනාටම පින් අනුමෝදන් වූ දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන් තුන්වන් සතුනන්ත ගුණ පිළිමි පින් ශක්තියෙන් බලෙන් ගුණ හැම දිනාගම මෙලොව ජීවිතවලට ඇතිවන ලෙඩ දුක් කරදර බාධක අපල උපද්‍ර දුර වේවා කරන කෙන යහපත් අදහස් වල සමුත් වේවා සසර වසනාතුක සාපේපා සදිග්ගිය ප්‍රතිපද දුක්පසසන දුන් භාගරපත් නොවි බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවේශන සිතින් වැඩවදාලා වූ උතුම් වූ අජරාම නිර්වාණ සම්පත්තිය අවබෝධ කරගන්නට කුම කුසල ධර්මයේ පින්වත් සියලු දෙනාට උතුම් වූ සම්පාරමිතාවක් වේවා කියලා දෙනාම වන්දනා කරගන්න සබ්බාතන සීලස්ස සම්මතා පචායනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුනෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති නියෝච්‍යති අතෝ නිපාන සම්පatti විනාටි සමිච්ඡතු Thank you.